අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලම දෙනා ඒ සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදා උසෝ භික්ඛු අප්පමාදී සගාරවා විහෙරති සප්පති සාතිති කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් විශේෂ භාගීය ධර්ම වාසයේ නැත්තම් ಗುಣ විශේෂ ලබා ගැනීමට ආධාර උපකාර කරන ආසන්න කාරණා වෙන කරුණු හයක් මේ දසුත්තර සූත්‍රයේ මේ ච විශේෂ භාගියා ධම්මා නැත්නම් ච ගාරවා කියන පදයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ කරුණු හය ඊට පස්සේ නම් වශයෙන් සාස්ෘණ වංශය කෙරේ දක්වන ගෞරවේ සහ පිහිටා කටයුතු කිරීම ධර්මයේ කෙරෙහි සාස්ෘණ වංශයේ ධර්මය කෙරෙහි ගෞරවේ සහ පිහිටා කටයුතු කිරීම සාස්ෘණ වංශයේ සංඝරත්නයේ කෙරෙහි ගෞරව කිරීම සහ පිහිටා කටයුතු කිරීම අපි ඊයේ සාකච්ඡා කරා සික්ඛාය ඒ ਸਰුවචන් වහන්සේ නැත්නම් ශාස්ත්‍රුන් වහන්සේ විසින් පනවන ලද ඒ හික්මිය යුතු කරුණු නැත්නම් නම් වශයෙන් කියනවා සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන් ඒවා පිළිබඳව ගෞරවයට කටයුතු කිරීම නැත්නම් ඒවා පිළිටා කටයුතු කිරීම අපි හතර ගෙවම් කරමින් අද අත්පොත් යන බලාපොරොත්තු වෙන්නේ මේ අප්‍රමාදී කියන පදේ. අප්‍රමාදේ සගාරවා විහෙරති සප්පතිස්සා. ඉතින් මේ අප්‍රමාද පදේ තමයි අපි ඇත්තටම ධර්මදේශනා මාලාවෙම ਸਰුවචන් වහන්සේ ගැන සඳහන් කරත් නැත්නම් ශාස්ත්‍රුන් වහන්සේ ගැන සඳහන් කරත් ධර්මය ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මය ගැන සඳහන් කරත් ඒ ශිෂ්‍යයන් වහන්සේලා නැත්නම් සංඝයා ගැන කතා කරත් නැත්නම් භාවනා කරන යෝගාවචරයෙක් Taman ශාස්ත්‍රුන් වහන්සේගේ ශිෂ්‍යෙක් වශයෙන් සලකලා කටයුතු කිරීමේ පැතිකඩ සාකච්ඡා කරත් මේ ශික්ෂාව ගැන කතා කරත් මේක හරහා දුවන තේමාව තමයි මේ අප්‍රමාදය නැත්නම් අප්‍රමාද පදය ඉතින් අපි අද ඒකට අත තියන්නයි යන්නේ. එතකොට අපිට ඒ මුලින් කතා කරපු සත්තරි ධම්ම සංඝ සික්ඛා කියන පදවලට අපිට තවත් අතිරේක අර්ථ අර්ථ ඡායා දැන ගන්න පුළුවන් වෙනවා. මේක ඒ තරම්ම මූලික වැදගත් කාරණාවක්. ඒ නිසා දේශනා මුලදීම අපට මතක් කරගත්තොත් හොඳයි. මේ අප්‍රමාද පදය සරුවච්චන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ මල් මිටික් වාගේ ශාසනයේ තියෙන කුසල් මිටික්. ඒක දන්නවනම් එදා ඉඳලා ඒ පුද්ගලයා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් තිබුණට වැඩිය සාසුන් වහන්සේ කෙරේ ගෞරවය වැඩි වෙන්න පටන් ගන්නවා පිහිටා කටයුතු කිරීම වැඩි වෙන්න පටන් ගන්නවා ධර්මයේ කොතන කොච්චර නොදැන පටන් ගත්තත් අප්‍රමාදී වෙන කෙනා එnde end end end ධර්මයේ කෙරේ ගෞරවය සහ පිහිටා කටයුතු කිරීම නැත්නම් උගෙනීම වැඩි වෙන්න පටන් ගන්නවා මේ සංඝයා කෙරෙහි කොච්චර ද්වේෂයෙන් පටන් අරගත්තත් නැත්නම් කොච්චර සාදරයෙන් පටන් අරගත්තත් ඒක නියම ක්‍රමයට ගෙනල්ලා ඉඩ දෙනවා නැත්නම් හරි දැනට යොමු කරන ගතියක් තියෙනවා මේ අප්‍රමාද පදේ ඒ වගේම ශික්ෂාව අපි කොතර මොන තරම් දුස්සීලව හිටියත් එහෙම නැත්නම් අපි ඕනාට වැඩිය මේ සිල්පද ඔළුවට අරගෙන කොච්චර සීලපද පරාමාසයක හිටියත් එහෙම නැත්නම් වෘත රැක්කත් ඒ කිසිම බාධාවක් නැහැ මේ අප්‍රමාද පදේ හඳුන්වා දෙන්න. ඒ වගේම අප්‍රමාද පදේ හැදෙනකොට වැඩෙනකොට මේවා සියල්ලම පිළිවෙල කරගෙන ව්‍යාකරණේ හදාගෙන ඉදිරියට යන හැටි නිසා මේක සියල්ලට මූලික වෙච්චි පදයක් ධර්මයක් කියලා සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේක ශාසනයේ නැත්නම් අපේ ත්‍රිපිටකයේ විශේෂම සූත්‍ර පිටකයේ ඒ වගේම සූත්‍ර පිටකයේ දීලා තියෙන අටුවාව බලපුවාම මේ සතිය කියන පදයට එක සමාන පදවලට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. සතිය සහ අප්‍රමාදය සමාන පද. එහෙම නැත්නම් අසතිය සහ පමාව සමාන පද විදිහට අරගෙන තියෙනවා. මේක අර්ථ ඡායාවක් නැතුවම නෙවෙයි කෙසේ නමුත් ඒක පුළුල් වශයෙන් ගන්නකොට අපිට මේ දේශනාවේදී අප්‍රමාදී කියන්නේ සතියේ සතිය කියන්නේ අප්‍රමාදී කියලා බාර ගන්න පුළුවන්. ඒ නිසා යම් කිසි කෙනෙකුට අපි හිතමු සතිය පිළිබඳව දැනගන්න ඕනේ නමුත් කියලා දෙන්න දන්නේ නැහැ එහෙම නැත්නම් කියලා දෙන්න ඕන කෙනාටත් අහන්න ඕන කෙනාටත් ඒකට පොටපාද ගන්නම හරි මොකද මේ සතිය සහ ප්‍රමාදී කියන පද දෙකම අපේ භාෂාවෙන් ගිලිහිච්ච පද. අප්‍රමාදී කියන එක අඳුන්වා දිය යුතු ශාස්ත්‍රීය පදයක් බවට පත් වෙලා තියෙනවා. සතිය කිව්වම ඔක්කොමලා උඩබිම බලනවා මොකද්ද මේ සතිය කියන්නේ කියලා. ඒක හොඳට පැහැදිලි ඔය සති පාසල වැඩ පිළිවෙල කරන්න ගියාම ඕන විශාල මේ සභාවකට ගිහිල්ලා આવුවොත් මේ තියෙන කවුරු හරි සතිය කියන පදේ දන්නවද කියලා එක්කෙනෙක්වත් අත උස්සන්නේ කවුරක්වත්ම නැහැ. ළමයා දන්නෙත් නැහැ, දෙමාපියෝ දන්නෙත් නැහැ, ගුරුවරු දන්නෙත් නැහැ, අධ්‍යාපන දෙපාර්තමේන්තුවම දන්නේ නැහැ. ඉතින් ඒකෙන් පේන තියෙනවා අපේ භාෂා ව්‍යවහාරයේ එහෙම නැත්නම් අපේ මේ ව්‍යවහාර දේෙන් මේ සතිය ගිලිහිලා. නමුත් මේ අප්‍රමාද පදය ගිලිහුණාට ප්‍රමාදය කියන පදේ අපිට අහුවෙලා තියෙනවා. හැම දෙයකටම පමයි. ඒක හොඳටම ඩොක්කක් කරලා කියලා දෙන්න පුළුවන් මොනවා කරන්න ගියත් පමණයි. අන්නේ පමාව නරක පදයක්. අප්‍රමාදේ නැස්චාත පදය. 아무ත් ඒක හොඳටම පැහැදිලි. අපි දන්නවා සිංහල වැඩක් කරන්න ගියොත් විනාඩි 30ක් පමණයි. ඒක ඉතින් සාමාන්‍ය ෂෙඩියුල් එකේ හැටි. ඒක නොවුනොත් තුන වගේ අපට. වෙලාවට හරියට ඇවිල්ලා පිට ගත්තොත් ඔක්කොම සභාවට ඒක ඉතින් වෙන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ තරමටම පමාව ඇබ්බැහි වෙලා තියෙනවා. ඒ නිසා අපි බාලකයෝ විසින් අපි අප්‍රමාදේ අයින් කරලා තියෙනවා. මොකද අප්‍රමාදේ පදේ ගත්ත ගමන් මේ සංවිධායකයාට තමයි ඒකේ දෝෂේ ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ අප්‍රමාද පදේ පැත්තක දාලා පමාව පොදු පිළිගැනීමක් බවට අරගෙන තියෙනවා. නමුත් මේ අප්‍රමාද කියන හොඳ ලක්ෂණයක් නෙමෙයි. නමුත් ඒක විවහාරයේ පවතින නිසා කාටට කියතයි දැන් පමාව තේරෙනවනේ. පමාව කියන්නේ කළ යුතු කරන්න පමයි. එහෙමනම් කලයුත්ත කිරීමට ප්‍රමාණ වී කටයුතු කිරීම නැත්නම් කාලයට ගෞරව කරලා කටයුතු කිරීම කියන එක මිනිසියෙකුට මනුස්සකම දියුණුකරනද සබහ ගෞරවය වැඩිකරනද එහෙම නැත්නම් අභිවෘද්ධිය වැඩිකරනද එහෙම නැත්නම් ප්‍රගතිය වැඩිකරනද පුදුමාකාර උදව්වක් කරනවා මෙන්න මේ නිසා කිනා දැනගන්න ඕනේ අපි මේ දේ කෙරුවට හරි නමුත් කරන දෙයට පමා වුණොත් අපි බත බෙදනකොට බත පිලුණු වෙලා තියෙනවා බත බෙදනවා ඒක උණුබත් බෙදනත් එක බලනකොට නිග්‍රහයක් වෙනවා එනිසා හැම දෙයකටම වෙලාවක් කලාවක් කියලා එකක් තියෙනවා ඉතින් අපි හිතනවා අපි දෙන්නගේ පැත්තෙන් බැලුවොත් උගන්නන්නගේ පැත්තෙන් බැලුවොත් කොයි වෙලේ හරි කමන්න වැඩේ වෙලා තියෙනවනේ පමා වුණාට කමන්න වැඩේ වෙලා තියෙනවනේ කියලා අපි සතුටු වුණාට ඒත් ඇත්ත තමයි. නමුත් ඒක අප්‍රමාදීව කටයුතු කරන්න පුළුවන් නම් ඒ කාලානුරූප ගතිය පුදුම විදියට මිනිස්යාගේ ව්‍යාකරණය හදලා දෙනවා. පෞරුෂත්වය හදලා දෙනවා. පිටකොන්ද හදලා දෙනවා. ආගමානුකූල කරනවා. සභා ගෞරවය පිහිටනවා. සભ્યත්ව වෙනවා. හැදිච්ච ගතියකට එනවා. මහාත්ම ගතියකට එනවා. ඒ නිසා මේ අප්‍රමාද පදය කාටවත් 100ක් දන්නවා කියලා හෝ කෙලපැමිණලයි කියලා කියන්න බෑ. හැම කිනාටම තව දිනු කරන්න පුළුවන්. රහත් වුණාට පස්සෙත් කරතේ. මේ අප්‍රමාදවාදී ඒ තරම්ම මේ පුදුමාකාර කෙලවරට යන පදයක්. නමුත් අපි ඒක යන නොතක අපි වැඩ කරාට වැඩේදී හරියට වෙලාවට වැඩ නොකරන ගතිය නිසා අපිට හැම ප්‍රතිඵලයක්ම ලැබෙන්නේ පමා වෙලා. අපිට ලැබෙනකොට පිළිණු වෙලා ඒක. එහෙම නැත්නම් අපිට දත් නැති දා උඩඩු ගිනි තපින්නද යුද්ධෙත් නැති කඩුව කොස් කොටන්නද කියලා අපි අහනවා. යුද්ධ ඉවර වුණාට පස්සේ කඩුව හම්බෙනවා. එතකොට ඒක බොහොම දර ගාලා දිලිසෙන කඩුවක්. නමුත් එතකොට යුද්ධය අමාරයි. අපිට උද්දන්න හම්බ වෙනකොට දත් දෙක ගිහිල්ලා. ඉතින් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මේක අපි දකිනවා මේ දුක්ඛ සත්‍ය ස්වභාවයක්. දුක්ඛ සත්‍ය ස්වභාවය තමයි අපිට ඕන දේ ලැබුණත් ඒක ලැබෙනකොට පිළුණු වෙලා ලැබෙනකොට පහුවෙලා ඉතින් අපි මේ මිනිස්යාට කියනවා යකෝගක වෙලාවට දුන්නා නම් හරිනේ කියලා. ඉතින් ඒ යකාගේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. Taman මේ පින කරනකොට මේ දේ ලබන්න පින කරනකොට ඒක අප්‍රමාදීව කරලා නැහැ. ඉතින් ඒක නිසා යම් දවසක අපි ඒක එහෙම තමයි ඒක වෙච්ච දෙයට එන්න සේරදු කියලා ඔර යන්නරින්නකෝ දැන් කරන්න බලන්න. තමන්ට පවහාගලා උදව් කරත් වෙලාට උදව් කරත් කාටත් අප්‍රමාදීව කටයුතු කරන්න ගියාම ඒකෙදී තමන්ට හම්බ වෙනයේ වෙලාවට කටයුතු කිරීමට ගන්න ඒ අදිෂ්ඨානය නිසා තමන් ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් පැවිදි වුණත් උපැවිදි වුණත් බෞද්ධ වුණත් නැති වුණත් ඒ කෙනාට ඒකේ සේවයක් වෙන්නේ නැහැ කියලා නම් කටක් කරලා කාටවත් කියන්න බෑ. ඉතින් ඒක නිසා ඒක විස්තර කර දීමේදී කාටද කියලා දීමේදී පෙන්ලා දෙන්න පුළුවන් ඔබ ලොකුවට අල්ලන්න යන්න එපා. වැඩේ කරනකොට වෙලාවට කරපන්. නැත්නම් ඒකේ තියෙන කාලානුරූප වටිනාකම තේරුම් ගන්න. ඉතින් මේක තව බොහොම සංකීර්ණ වෙනවා මේ ටික නම් ඉතින් සාමාන්‍ය බණකට බොහොම වටින හොඳ දෙයක්. නමුත් මේක බොහොම සංකීර්ණ වෙනවා නොකල යුතු දේ නොකිරීමට ප්‍රමාණ වීම. මේකෙදී නම් අපි හිතලවත් නැහැ. අපි මේ කල යුත්තේ කිරීමට ප්‍රමා වීම සහ අප්‍රමාද වීම කතාව සබාවේ කියලා දෙන්න පුළුවන්. නමුත් නොකල යුතු නොපනත්කම් රාශියක් තියෙන හැම ජීවිතයකම හැම ශිෂ්ටාචාරයකම චරිත් විරිත් කියලා දෙකක් තියෙනවා. එහෙම නැත්නම් විරමණ ධර්ම සහ අරසා කළ යුතු දේවල් තියෙනවා. do's and don'ts හරි වැරදි අන්න ඒකදී අපි තමන්ගේ පැත්තේ විරිත් ටික විරමණ ටික පුදුමාකාර මිම්මකින් මනිනවා අනුන්ගේ විරිත් නොකල යුතු දේවල් විරමණ සහ නොකල යුතු විරමණ ධර්ම දිහා සම්පූර්ණ මිමි දෙකක් තියෙනවා කොච්චර Taman අතින් වෙච්ච වැරද්දක් වුණත් ඒකට අපි සමාව දීලා බොහොම එහෙම තමයි කියලා තල් මරලා මේ තලු මරලා කතා කරනවා. නමුත් වෙන කෙනෙක් දැවු ගාමර මරණ දඬුවම් දෙන්න ඕනේ කියලා ඒ මනසයා උසාවිගත කරන්න පටන් අර ගන්නවා. ඒ නිසා අපේ ප්‍රධානම අප්‍රමාද ප්‍රශ්නේ වැදගත්කම තියෙන්නේ වෙඩේ කරනවා වෙලාව නොතකන එක නෙවෙයි. කළ යුතු වැඩවල. නොකළ යුතු නොපනත්කම් වල එහෙම නැත්තම් වාරිත්‍ර ධර්මවල විරමණ ධර්මවලදී අපි කොච්චර පමාද කියලා අපිට කළ හැකි උපරිමේ තබා ඊට කිට්ටු වෙන පාරට ගියත් අපි කියනවා ඒකට මෙහිට කෙරුවට ගමන් නැහැ නේ ඒක ඉතින් හදිසි වෙන්න ඕනේ නැහැ කියලා. අපි විහිම්ම සීලය අදි සීලයක් කිරීමේ කටයුත්තේදී හැම කාරණාවක්ම පෙළමෙනකම් බලන්න. චිත්ත භාවනා අදි චිත්ත භාවනාවක් කිරීමේ කටයුත්තේදී ඒ ඔක්කොම හැදෙනකම් අපි නිදහසට කරන්න හොයලා ඉන්නවා. ඉතින් ඒ නිසා එහෙම කෙනෙක් කෙනෙකුට මේ ප්‍රඥා භාවනාව, අධි ප්‍රඥා භාවනාව කිරීමේ කටයුත්ත පේන්න තියෙන්නේ මේ ලෝකයට අයිති නැති, මිනිස්සුන්ට තේරෙන්නේ නැති ਸਰබලධාරී දෙවියන්ගේ අතේ වැඩක් කියන තරමට මිනිස්සු පසර යනවා. සර්වචනහන්සේ තමයි ඒක මේ මනුස්ස ලෝකෙට ගෙනහසා මනුස්ස ලීලාවට දාලා සඳහන් කළ මේ ප්‍රඥා ශික්ෂාව පවා අධි ප්‍රඥා ශික්ෂාවක් බවට පත් කිරීමේ කටයුත්තේදී ඒ නොකල යුතු කටයුතු නොකළ යුතු නොපනත්කම් ප්‍රමාණ වී කටයුතු කරන්න පුළුවන්. හැබැයි ඒකට සීල ශික්ෂා සමාධි ශික්ෂා අවශ්‍යයි. එහෙම කරාට පස්සේ එතෙන්දි තමයි මේ ධර්මයේ තියෙන ආශ්චර්යවත් පැත්ත පේන්න පටන් අරගන්නේ. පව් වල පව් ගතිය නැති වෙලා යනවා. දුකේ පෙළෙන ගතිය නැති වෙලා යනවා. බලාපොරොත්තු සුන්වීම කියන එක තමන්ගේ භාෂාවෙන් අයින් වෙලා යනවා. සියල්ලම විය හැකි දේවල් සිද්ධ වෙන්නේ ඒ සියල්ලම තමයි දරන්න පුළුවන් ගතිය එන්නේ ප්‍රඥා ශික්ෂාවේදී තමයි. නමුත් ඒකට හුඟ දෙනෙක් හිතනවා නෑ ඒක පාරමිතා පිරුණාට පස්සේ කරන්න ඕන එකක්. ඒක මෛත්‍රී බුද්ධ සාසනය කරන්න ඕන එකක්. එහෙම නැත්නම් අපි ඒකට තව වයසමදි තව ටිකක් කල් ගිහිල්ලා මේක කරන්න ඕනේ කියලා අර නොකල යුත්තේ නොකිරීම සඳහා ප්‍රඥා ශික්ෂාවේදී කියන කෑල්ල හුඟ දෙනෙකුට කෙනහිල්ලක් වගේ පේනවා. හුඟ දෙනකොට මේන්නේ ඒවා කියලා දෙනකොට ඇහැට රොඩක් වටනවා වගේ. එහෙම නැත්නම් මේ පැංගිරි සහිත දෙයක් කනවා වගේ. ඇඹුල් සහිත දෙයක් කනවා වගේ. තිත්ත සහිත දෙයක් කනවා වගේ. ඉතින් කියන ඕක නැතුව බන කියන්න බැරිද කියලා. ඒකයි අයින් කරලා බන කියන්න බැරිද කියලා. කන රත් වෙන්න ගහන්න හිතෙනවා. එයි මේ ඕක කියන්නේ ගනම් මේක ඇල කාපුවා මොකද වෙන්නේ? එතනින්නේ මේක කියලා පැමිණෙන්නේ. ඒකට කැමති නැහැ. ඒව තේරෙන්නේ අපිට අර පොඩි පොඩි කතා ටික කියලා හැමදාම බබා නලෝ නලෝ ඉන්න බැරිද කියලා අහනවා අර අමාරු කල්ලට යන්නේ නැතුව. ඉතින් ඒ නමුත් ඒ ටික නොකියුවොත් කොණ්ඩේ නැති කොණ්ඩකම් ගෙඩියක් වගේ වෙනවා මේ දහසනේ. නේත්‍රාතියම නැති බුදු පිළිමයක් පාටපත් වෙනවා මේ ශාසනේ. කොත බලන්දපු නැති චෛත්‍යයක් පාටපත් වෙනවා මේ ශාසනේ. එක දවසක් ඒ <clears throat> සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ධනංජානි බ්‍රාහ්මණයා ගාවට ගිහිල්ලා එයා හොඳටම මරණ මොහොතේ හිටියේ. ඉතින් ඒ නිසා එයා බණ කියලා එයාට සීල ශික්ෂා සමාධි ශික්ෂා කතා කරලා සමාධිය හොඳට වඩා ගත්තොත් බ්‍රහ්ම ලෝක යන්න පුළුවන් කියලා ඒ බමුණ කලින් බමුණ ආගම අඳහපු කෙනෙක් නිසා ඉතින් බමුණ මැරෙන වෙලාවේදී හරි සතුටටපත් වුණා මරණ මොහොතේදී තේරෙන බණක් ගරු කටයුතු ස්වාමීන් වහන්සේ නමක් අනුකම්පාවෙන් ඇවිල්ලා කෙරුවයි කියලා ඒ කෙරුවට ගමන්නේ පඬිතුකමන්ට සාරිපුත්‍ර සාංශි බුදුහාමුදුරන් කියලා මේක වාර්තා කරා අවසරයි සාංශේ බහුණ හිටියව අසීරු தත්තේදී මට පණිඩයක් කියලා දෙනවා මං ගියා බණ කිව්වා. අනේ මරණ මොහොතේදී මං කියපු බණට බොහොම සතුටු වුණා. සීල ශික්ෂා සමාධි ශික්ෂා මං උගන්වලා ආවා. බමුණ මරණෝදීදී බොහොම සතුටින් මරනවා කියලා. බාහිර බුදුරජාණන්සේ ඔළුව අත ගහගෙන කිව්වා කෑව වැඩේ. උඹ ප්‍රඥාව කියලා දුන්නේ නැද්ද ඒ වෙලාවේ? දැන් මොකද වෙන්නේ මේ මනුස්සයාට? ඌ ගිහිල්ලා දැන් බ්‍රහ්ම ලෝකේ ඉපදිච්චාම කල්ප කීයක් ඩීප් ෆ්‍රීසර් එකේ දාලා ලොක් කරා වගේ තියෙයි. එළවලු ටික කුඩු වෙන්නේ නැහැ. හොඳට ෆ්‍රීස් වෙලා තියෙයි හැබැයි කන්න බෑ. දැන් ඵලයන් කිව්ව බ්‍රහ්ම ලෝකෙට. ගිහිල්ලා මේ ඉතුරු කොණ්ඩේ කොණ්ඩ කැමේ කොණ්ඩේ හදලා දීලා වරේ. මේ හදව බුදු පිළිම නේත්‍රා දෙක තීලා වරේ. මේ හදව චෛත්‍ය කොත තීලා වරෙන් කියලා. එදා ඉඳලා ශාසනයේ තියෙන කතාවක් තමයි මේ අප්‍රමාදේ ලාමක කතා කතා කර කර ඉල්ලුම සැපෙහිම බල බල ඉන්නවට වඩා ලද ලද වේලාවක ඒකටත් ඔය ගල්ලුඩ වපුරලා ඇති වැඩක් නැහැ. නමුත් ඒ ශ්‍රාවකයා අසන්න ඒකට තත්ත්වයටපත් කරගෙන පත්වෙච්ච වෙලාවේ යාට ඒ තිත්ත උනත් ඒ බෙහෙත දැන් ප්‍රඥා ශික්ෂාව වශයෙන් නොකල යුතු නොබනත්කම් කියන්නේ මොනවද? ඒක සඳහා ප්‍රමාණ වේ කටයුතු කරන්නේ කොහොමද කියලා සීලේ ටික කතා කරලා සමාධිය කතා කරලා ප්‍රඥාවට කතා කරන්න ගියාම එයාට තේරෙන්න පටන් අර ගන්නවා අර සීලේ විශේෂ වුණු දක්ෂතාවයට අපි කුසල කියලා කියනවා. ඒ කුසලතාවයම වෙන මට්ටමකින් උරගා බැලීමක් තමයි අපි කරන්නේ සමාධි කුසලතාවය කියලා. ඒ සමාධි කුසලතාවය ගත්තාම ඒ සමාධි කුසලතාවේදී අපි ඊයේ දේශනාදී මතක් කරගත්තේ එක අරමුණක හිත නිමග්න කරක තබා ගැනීමේ දක්ෂතාවය. ඊට පස්සේ ප්‍රඥා ශික්ෂාට යනකොට අරමුණු දෙකක රණ්ඩුවක් වෙන වෙලාවක අරමුණු රාශියක් තියෙන වෙලාවක අපි කොහොමද සමහිත පවත්න්නේ මේ විසම ලෝකේ සමහිත පවත්නකොට කළ යුත්තේ මොකද්ද නොකළ යුත්තේ මොකද්ද ඒක සීල ශික්ෂා සමාධි ශික්ෂා දන්න නිසා මෙයා දන්නා මාත්‍රකාව හැබැයි මේ මාත්‍රකාවේ පමයි දැන් තියෙන්නේ පමා නොවි ඒක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් දැනට තියෙන පමා මට්ටම දැනගෙන තමයි මේ බිඳුවේ නෙමෙයි දැන් ඉන්නේ යම් මට්ටමක ඉන්නවා. මේක තව ටිකක් මෙච්චර ප්‍රමාණ වී කරගෙන යන කටයුත්තට අපි කියනවා ප්‍රඥා ශික්ෂාවේ තියෙන අප්‍රමාදේ කියලා. ඉතින් ඒක අර මෙතෙක් කරගෙන ආපු හැම දක්ෂතාවයේම උරගා වැමිනිච්ච උරගා බලන කියලා වැමිනිච්ච තැනක් එහෙම නැත්නම් සිකප්පත් අවස්ථාවක්. ඉතින් ඒ නිසා හරීම සියුම් මෙතන. එතෙන්ට යනකොට භාෂාව හැසිරීම අනිකුත් ධර්ම ඔක්කොම හදාන ගියොත් ඒකේ තේරුම් ගන්න පුළුවන් ඒක හරිම විචිත්‍රයි. එහෙම නැත්නම් කියනවනම් හරිම සංවේදී සංකීර්ණ තැනක් නමුත් කියන්න පුළුවන්. කරන්න පුළුවන්. ඒ නිසා ඒ බුද්ධ ධම්ම සංඝ සික්ඛා කියන මේ කියලා විස්තර කාරණා හතර සාකච්ඡා කරන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ අප්‍රමාදය අප්‍රමාදයේ ගෞරව කටයුතු කරන්න අප්‍රමාදයේ පිහිටලා කටයුතු කරන්න කියන මේ කතාව කතා කරනවා. ඉතින් අපි ඊයේ අරගත්ත විදිහට ඒ භාවනා කරගෙන ඉන්නකොට ඇහෙන සද්දයක් පිළිබඳව අපි ගත්ත නිදර්ශනයේදී අපි සමහරලාවට Taman අරමුණේ හොඳට නිමක්න වෙලා නැත්නම් අරමුණේ හොඳට සතිය තියාගෙන එක්ක අරමුණ ගොරෝසු එහෙම නැත්නම් අරමුණ සියුම් නැත්නම් ඊටාම සූක්ෂමව තියෙනකොට අනපේක්ෂිත අරමුණකින් නැත්නම් ද්විතීයි අරමුණක හිත කලබල වෙනවා. අපි පෙරේද කතා කරනකොට රූපයක් අරගත්තා ඊය කරනකොට සද්දයක් අරගත්තා ඉතින් ඒ සද්දයක් එනවා ඒ සද්දය ආපු ගමන් සීල ශික්ෂා සමාධි ශික්ෂා ඉන්න එක්කනට තියෙන ගතිය තමයි සද්දේ කෙරේ ද්වේෂෙකුත් අර මෙතකන්තව එතකන්ත වුණ හිතේ එකලස පිළිබඳව මනාපෙකුත් ඒක පහළ වෙනවා ඒක ඉතින් ඒකේ මේ යාට දොස් කියන විදියක් නැහැ. මොකද අමාරුවෙන් ඇති කරගත්ත සීල ශික්ෂාව මතින් ගත්ත මේ සමාධි ශික්ෂාව කිසිම පූර්ව දැනීමකින් තොරව කඩාවැදිච්ච මේ මේ සද්දෙන් කැඩෙනවා. කැඩනකොට යාට අමනාපයක් පහළ වෙනවා. ඒතකොට ප්‍රඥා ශික්ෂාවේදී එයාට උත්සාහ කරන්න කියනවා සද්දෙටද අයිති මේ අමනාපේ නැත්නම් උඹටද අයිති කියලා. ඉතින් එතෙන්දී කේල් ගෙඩිය පොතිරේ වගේ කියන්න වෙනවා. සද්දෙට කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ උඹට මනාපයක් පහල කරගන්න. උඹ මේ කරගෙන ගිය සමාධියේ තියෙන කෑදරකම නිසා එනතම මේ සමාධියේ තියෙන ඒ සාන්ත සුන්දර ගතිය නිසා ඇතිවෙච්ච සද්දෙට ද්වේෂය ඇති කරන්නේ Tamange හිතේ. ඒක හිතෙන් එළියට යන එකක්. සද්දේ පිටින් ඇතුළට එන එකක්. අන්න ඔය මැද. එහෙමනම් මේ කම්බරේදී ප්‍රඥා මේ සත්සෝත විඥානයේ පහළ වෙන කම්බරේදී තමන්ට පුළුවන් ද සද්දවිල කරදර කරපමණි අනිවාර්යයෙන්ම ද්වේෂයක් පහළ විය යුතු නෑ කියන එහෙම නැත්නම් සද්දේ ඇහෙන සද්දේ විඳින ඒ චිත්තක්ෂණයට මේ යටින් පහළ වෙන දෝෂ අනුසය අත්‍යවශ්‍යම නෑ ඒක නිකන් නොමිලේ දෙන සේවයක් වගේ තමයි කෙරෙන්නේ ඒක මේ ඔය ආගම් පතුරනකොට මිනිස්සු නිකන් ගෙදෙට්ට ඇවිල්ලා පත්‍රිකා දීලා යන්නේ. ඇවිල්ලා කතා කරලා නිකන් ඉන්නකොට මේ අපි කියන දෙත් අහන්නේ කියලා. ඒ වගේ එන එකක් එන්නේ. හැබැයි ඒක පිටිපස්සේ තියෙන්නේ න්‍යාය පත්‍රයක්. ඒක නිසා මේ මතුවෙන द्वේෂය මතුවෙන්නේ නැතුව කවදාවත් අධ්‍යයනයක් කරන්න බෑ. මතුවෙනකොටම ඒක කෑවොත් ඇඟ ඇඟ දල දඬු වෙනවා. ද්වේෂ ලක්ෂණ පහල කරනවා. ඉතින් අන්න ඒ මතුවෙන द्वේෂය දිහා ලෑස්ති වෙලා ගිහිල්ලා මේ සද්දය ආවොත් සමාහට ප්‍රේමේ පහළ වෙන්න පුළුවන්. එතකොට මේ රාගානුසය ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ද්වේෂානුසය ඉන්න පුළුවන්. ඒ දෙක ආවොත් ඒ සද්ද නිසා ඇති වුණා වෙන්න පුළුවන්. නමුත් මේ දයසානුසය දා රාගානුසය Tamange හිතේ තියෙන්නේ ඒක මේ කන්ද පෙරේට ගිහිල්ලා මෙතන ලෑස්තිලා ඉන්නවා. ඒ අනුව තමයි අපිට මේ ඇහෙන සද්දේ මනාප දමනාපද කියන්නේ. එතෙදි වරහන් ඇතුලේ දාලා කියන්න ඕනේ ඇහිච්ච සද්දේට ද්වේෂය හෝ රාගය පහළුනේ නැත්නම් අපිට ඒ සද්දේ ඇහුනෙත් නෑ ඇහෙන්නේ රාග ද්වේෂ පහළ වෙන හිත හිත සද්ද විතරයි. යම් වෙලාවක මනාපමනාප දෙක අතර මැද තියෙන සද්ද ආවට අපි ඒක බාධාවක් විදිහට ගණන් ගන්නෑ. අපිට බාධාවක් විදිහට ගණන් ගන්නෙම රාග නිශ්චිත, ද්වේෂ නිශ්චිත සද්ද තමයි අපි සද්දේ මේ නිදර්ශන ගත්තොත්. අන්න එතනදී යෝගාවචරයට මේ කෙහෙකදී ලෙලියරිය වගේ සද්දේ ආවට ඒ සද්ද නිසා පහළ වෙන මේ රාගය හා ද්වේෂය අත්‍යන්ත වූ අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි. ඒක ප්‍රමාව නිසා පහළ වෙන එකක්. ඒ නිසා දැන් පහළ වුණාට කමක් නැහැ. මන් නැවතත් මේ සිද්ධිය වුණොත් සද්දයෙන් ඉතින් කොහොමඩක්වත් අපිට ඒ කරදර සිද්ධ වෙනවනේ මනාපහුව අමනාප සද්ද වුණොත් මෙච්චරම පමා නොවි සද්දේ ඇහුනට සද්දෙ මතින් නතර වෙලා බීරෙක් වගේ අහලා මේ द्वේෂයේ මෙච්චර දිකට යන්න දෙන්නේ නැතුව අර ඊයේ ඇති වෙච්ච පෙර අවස්ථාවේ ඇති උනට වැඩිය දශම ස්ථානයක් කලින් එහෙම නැත්නම් එක ලකුණකට කලින් මේ द्वේෂයේ ස්වභාවය හෝ රාගයේ ස්වභාවය නැත්නම් දෝසානුසය හෝ රාගානුසය අල්ලගන්න පුළුවන් නම් අපි ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. අපි දැන් මුලට කිට්ටු කරනවා. ඇති වෙනකොටම තාම අල්ලන්න බෑ. හැබැයි ඊයේ තරමට වැඩිය මේ द्वේෂය ආවට द्वේෂේ ලනුව කන්නේ නැහැ. රාගය සමා වෙන්න සද්දය ඇවිල්ලා වදින එක වෙනම ක්‍රියාවලියක්. ඇතුලෙන් යන द्वේෂය හෝ රාගානුසය වෙනම ක්‍රියාවලියක්. මෙන්න මේ දෙකත් මේක සිද්ධ වෙන්නේ කම්බරේ බවත් ඒ වෙනුවට Taman හිටියේ කායානුපස්සනාවේ බවත් එතකොට හිත තිබුණේ කාය ප්‍රසාදේ බවත් ඒ කාය ප්‍රසාදේ තිබුණ හිත මේ සෝත ප්‍රසාදේ සෝත විඥාන කාය විඥානේ සෝත විඥානේ බවටපත් වෙලා තමයි මේ කොහෙදෝ නැති නඩුවකට අපි දැන් පැටලිලා තියෙන්නේ ඒ නඩුවෙන් අඩුම හානියක් වෙලා බේරගෙන නැවත හිටපු තැනට ගිහිල්ලා නැත්නම් ക്ഷേම භූමියට ගිහිල්ලා කායanusasanaට යන්න නම් අපි මෙතනදී ඇතිවෙන රාගානුසය හෝ දෝසානුසය අඩු කර ගැනීමේ ක්‍රියාවලියක් කරන්න අපි කොච්චරක් මේ පශ්චාත්තාප නොවීම කියන කාරණාව පුහුණු කරන්න ඕනද කියන එක තමයි මෙතන ප්‍රඥා ශික්ෂාව කියන්නේ. පශ්චාත්තාප වීම අපි හිතනවා සදාචාරාත්මක අපි අත්‍යවශ්‍ය කාරණාවක් කියලා. නෑ කැළම නෑ. සද්දයක් ඇවිල්ලා ආවා සද්දෙට මට තරහ ගියා. ඒක පිළිබඳව මම පශ්චාත්තාප වේතු නෑ. මට කරගන්න තියෙන්නේ එච්චරම තරහ නොවි ඊට මොහොතකට කලින් අල්ලා ගන්න පුළුවන් නම් ඒකෙන් එහාට හම්බ වෙනවා පාඩමක් උඹට නැවතත් සද්ද හැයි නැවතත් තරහයයි එච්චරම කේන්තියන් ඉසලා පොඩ්ඩක් පොඩ්ඩක් කල්ැතුව මේක අල්ලා ගැනීමට කියනවා එච්චර ප්‍රමාණොවි අප්‍රමාදීව මේ මතුවෙන රාගය මතුවෙන රාග අනුසය එහෙම නැත්නම් දෝෂ අනුසය මෙලා ඉසෝසවනවා ආන්න ඒක පිළිබඳ වග වෙනවා නම් ඒ කිනාට දැනෙන ප්‍රධානම ලක්ෂණය තමයි අර සද්ද ව්‍යංජන අනුව්‍යංජන රස විඳීම කරන්න බෑ කෙරුවොත් මේ රාගය කෙරේ ඒ සද්ද කෙරේ ඇතිලා තියෙන මේ රස විඳීම කෙරුවොත් මේ රාගය හෝ ద్వේෂය වහාම පෝෂණය ලබනවා යම් වෙලාවක මට ඇතුනේ රාගයක් මට ඇතුනේ ද්වේෂයක් කියලා ඒකට එතනින් නතර කරලා එතන මේ ධම්ම විචේ වෙන්න පුළුවන් මීමන්සා බුද්ධිය වෙන්න පුළුවන් විචාර බුද්ධිය වෙන්න පුළුවන් කටයුතු කරොත් එයාට තේරෙයි ඒ සද්දයේ තියෙන පිනවන ගතිය එහෙම නැත්නම් ඉද්දන කුද්දන ගතිය අඩු වෙන පටන් ගන්නවා එහෙම නැත්නම් සද්දය බුදුහාමසගේ වචනෙන් කියන්නේ රාගය වෙනුවට විරාගය පහළ වෙනවා. රංජනය කරන වෙනුවට විරංජනය වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි තේරෙනවා යම් වෙලාවක මේ ප්‍රඥා ශික්ෂා වැඩ කරනවා නම් ඒ සාද්දයෙන් කරපු මනාපෝ අමනාපේ නොයන එක නෙවෙයි වෙන්නේ මනාපේ සමනාපේ අඩු වෙලා ඒ සද්දේ කෙරෙහි ඇලි ගලි වාසය කරන වෙනුවට සද්දේ කෙරෙහි සද්දේ නිසා ඇති වෙච්ච මේ රාගානුසය දෝසානුසය හොයන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරය කවදාවත් මේ තමන්ගේ මනස ගැන මේ පරිේශණය කරන මේ සම්පූර්ණ මානව මනස හැම මිනිස්යාගම හිත ඔච්චරයි. ඔතෙන්ද ගියාට පස්සේ මේ ගෑනු ගතියක් පිටිම ගතියක් මනසේ නැහැ. වයසක ගතියක් මනසේ නැහැ. එහෙම නැත්නම් උගත් නුගත් ගතියක් මනසේ නැහැ. පැවිදි උපවිදි ගතියක් නැහැ. ඒක නිසා යම් වෙලාවක යෝගාවචරය සද්දයක් ඇවිල්ලා Tamanට පීඩි ගන්නවා. නැත්නම් මේ කුමරියක පාසලඹ එහෙම නැත්නම් කර්ණ රසායන සංගීතය. ඒ දෙකම තියේදී දැන් මගේ මේ ඒකට ඇති මනාපය වමනාපය දිහා බලන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරය කරන මේ කෘත්‍ය මුළු මානවයටම මුළු මානව ප්‍රජාවටම ලොකු ආර්ය පරිශ්‍රණයක් වෙනවා. ඒ නිසා යාට ගෙවන්න වෙන්නේ සද්දෙන් එන රස වින්දනේ නැති වෙනවා. සත වින්දනේ තියෙනවා අඩු මට්ටමක. විරංජනේ වෙලා. ඒක විරාගයට ලක් වෙලා මෙන්න මේ කටයුත්තට අපි කියන ඕපනයික ගතිය කියලා ධර්මයේ එක දවසක කොතනින් හරි දැනගත්තොත් මේ සද්ද වෙනයි සද්දට ඇති වෙන මනාපමනාප දෙක වෙනයි සද්දේ කියන්නේ සද්ද තරංගයක් ඇවිල්ලා කම්බරේ වදිනකොට ඇති වෙන ඇසීම සද්දේ ස්පර්ශය සහ වේදනාව. එනවත් එක්කම යං වේදේති තං තං සංජානාති වේදනා කරපේක එතන අපි හඳුනා ගන්නවා. ඒ හඳුනා ගන්නකොටම මේක මනාපමනාප දෙක දෙකට වැටලා ඉවරයි. හඳුනා ගන්නම බෑ සද්දයක් අපිට මනාපමනාප නැත්තම්. මනාපමනාප දෙක මිශ්‍රිත සද්දේ අපිට දැනෙන්නේ නැහැ. අපිට ගෝචර වෙන්නේ නැහැ. ඒක අපිට බාධාවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා යනවා අපි දන්නේ නැහැ. දැනෙනවා නම් ඇඟෙනවා නම් හිද්දෙනවා නම් කුප්පනවා නම් වදිනවා නම් ඒ වදින්නේ සංජානනය කරන්නෙම මනාපමනාප දෙකේ. එතකොට ඒක විතර්කණය කරනවා අපි. අනේ මේක හොඳ නම් වැඩි කරගන්නේ කොහොමද? අඩු නම් නැති කරගන්නේ කොහොමද? ඊට ඉස්සෙල්ලා තමයි අපි අඳුනගන්නේ. ඊට පස්සේ යම් විතක්කේති සම්පපංචේති. ඊට පස්සේ ඉතින් ඒක දිගේ හිතන්න හදනවා. මේ සද්දේ නොයන තැනකට ගිහිල්ලා වාඩි වෙන්න ඕනේ. නැත්නම් කණ්ඩ පොරොප්ප දෙයක් ගහගෙන ඉන්න ඕනේ. එහෙනම් හිට ලියන්න ඕනේ ප්‍රශ්න විචාරක වැඩපිළිවෙලට සභාව මේ මේ සංවිධායකට. ඉතින් ටිකින් ටිකට ටිකින් ටිකට යන. හැබැයි දන්නේ නැහැ මේ ඉන්නේ සද්දක පැටලිලා මම ඉඳී යුත්තේ ආනපාන බව දන්නේ නැහැ. පියවර කීයක් ඈතට ගිහිල්ලාද? ඉතින් ඕව තමයි අපි ඔය ප්‍රශ්න විචාරක සාකච්ඡාවට ගන්නෙ. ට්‍රක් එකෙන් පිට පැනලා ඊට පස්සේ කොහෙදෝ කාගෙන යනවා. ඉතින් එතන කොච්චර විචක්ෂණ වුණත් ආනාපානට පමයි. නැවත ආනාපානට එන්න තියෙන අවස්ථාවට පමයි. ඒක නිසා මේ යෝගාවචරයා මේ බව දැනගෙන අනේ කමන්නේ සද්දෙත්තාව හොඳ නරක වේදනාවක් තාව මම ඒක දැනගත්තා. පශ්චාත්තාප වෙන්න එපා. අනිත් දවසේ පුළුවන් බලන්න එච්චරවත් දුර නොගිහින් එච්චරවත් රාගේ ద్వේෂේ පහළ වෙන්නේ ඉස්සල්ලා මේ සද්දේන හැටි බලන්න ඒක සඳහා මොනම දෙයකින්වත් කිසිම යෝගාවචරයකට අඩුවක් නැහැ මෙන්න මේ උපදේශයේ හිතේ තියෙනවා මේ උපදේශය නැතුව ත්‍රිපිටකයම දැනගෙන හිටියත් මේ සවුන්ඩ් ප්‍රූෆ් ඔඩියන්ස් එක හිටියත් බීරෙක් වුණත් සත්ත පහක ඇති වැඩක් මේ අවශ්‍ය මේ උපදේශේ මේ සද්දයක් ඇහෙනකොටම වැදගත්ම දේ තමයි ඒකට පහළ වෙන ප්‍රතිචාරය. මනාපමනාප භාවය. අන්නේ මනාපමනාප භාවය තමයි උඹෝ කෙලසන්නේ. වෙන විදිහකට කියන්න පුළුවන් සද්දයක් කියලා කරන්න වැදිලා. මේ සද්දයක් කියලා රූපයක් නෙවෙයි කියලා ගඳක් නෙවෙයි කියලා රසක් නෙවෙයි කියලා පාසක් නෙවෙයි කියලා දැන් හිටපු ආනපනේ නෙවෙයි කියලා මේ සද්දයක් කියලා අඳුනගන්න එකත් අඳුනගන්නවත් එකම අනිවාර්යයෙන් මේක මනාපමනාව පහළ වෙන එකත් ඒ දක්වම මේ චිත්ත වීතිය බුදුහාමුදුරන්ගේ මගේ සමානයි. අබෞද්ධයගේම සමානයි. මනුස්සයගේ සීල දෙනාම සමානයි. මෙන්න ඊට පස්සේ මේ සද්දයක් ආවයි කියලා අපි ඒකට රොස්පරොස් කරන්න හෝ ඒ සද්දයට රස විඳින්න යනකොට තන තමයි බුදුහාමුදුරන් ඉඳලා අපි වෙන් වෙන්නේ. එතනින් එහාට ඔක්කොම කෙලස් පාර කරන්නේ. මෙතෙන්ට එනකන් චේතනාවක් පහළ වෙලා නැහැ. සද්දේ පිළිබඳ විනිශ්චයක් කරගන්නේ නැහැ. ඒ නිසා මේ සද්දේ එතෙන්ට එනකන් ඒ චිත්ත වීදියේ කෙලස් නිකලස් නැහැ. මෙතනින් එහාට පහළ වෙන නිසා මේකට කොච්චර ඉක්මනට මේක අපිට අල්ල ගන්න පුළුවන්ද? කොහොමදත් අල්ල ගන්නකොට සෑහෙන රාග ద్వේෂ පහළ වෙලා මනාපමනා පහළ ඒකට බය වෙන්න එපා. ආරම්භයේදී අපි අල්ලනකොට පමයි. අපිට පුළුවන් මේක දැකලා අනිත් දවසේ මීට කලින් මේක අල්ලගන්න කියලා ඒක පිළිබඳව ගවේෂණය කරනවා නම් ඒකට අපි ආර්ය පරිශ්‍රණය කියලා ඕනනම් දාන්න පුළුවන්. ඒ මනුස්සයා නිවන් දකින්න ඕනේ නෑ. මේ කටයුත්ත කරන හැම වෙලාවකම හරියනවා. හැම වෙලාවකම තියෙන චිත්ත නියාමයේ මට අහුවෙලා තියෙන්නේ සද්දෙත් වෙනවා වේදනත් විඳිනවා. ඒකට läග ගන්න යන්නේ. ඒ වෙනුවට මේ යාන්ත්‍රණය දිහා බලනවා. පිටින් සද්දයක් ආපු ගමන් ඒක අපිට අදාළ වෙන්නේ අපිට ගෝචර වෙන්නේ රාග ద్వේෂ පහළ වෙනවා නම් විතරයි. ඒ නිසා ගෝචර වෙනවත් එක්කම පහළ වෙලා තියෙන රාගය හෝ ద్వේෂය වේව ඇත්තටම ওই දෙකම එකයි. ඔන්න ඔතන ඉඳලා ඒක පිළිබඳව විනිශ්චයකටපත් නොවි මේක දිහා හොඳට අවදිමත් භාවයේ සතිමත් භාවයේ අප්‍රමාදී භාවය ඇති කර ගන්න පුළුවන් නම් එවැනි ගුණාත්මක ශක්තියකට ගුණයකට නැති වෙන්නෙම යෝගාවචරය එතන තියෙන පශ්චාත්තාපය. ඒ නිසා එතන පශ්චාත්තාප නොවීමට නැත්නම් මේ පශ්චාත්තාපේ තමයි මම මෙතනින් අවලංගු කරන්නේ. මම මේ පෘථග්ජනීක මට්ටමට වටන්නේ. පශ්චාත්තාප නොවේ මේක බලහින්න පුළුවන් නම් එයාට තේරෙනවා සද්දං සුත්වා සති මුත්තා මේ නසෝ රජ්‍යතු සද්දේසු සද්දං සුත්වා පතිසතෝ. එයා සද්දේ අබිරමණය කරන්න යන්නේ සද්දේ ඇති වෙන ගමන්ම සතිය පිහිටවනවා. මම ඉන්නේ ගෝචරජ්‍යත්තේ නෙවෙයි. මම දැන් ඉන්නේ අරමුණු දාය මේ කරදරකාරී අනතුරුදායක අසරණ තැනක. නමුත් එයා එයා අනේ ඒක විවිධ වේදනාවල් දිගේ මේක වැඩි කරගන්න අඩු කරන්න ව්‍යාපාර කරනවා වෙනුවට එයා ඒක විඳින්නේ දැන් මේ කණේ මේක වෙන්නේ කියලා එයා ඒක විඳිනවා ඒකට රිංග ගන්න අදහසින් නෙවෙයි ව්‍යංජන අනුව්‍යංජන බලන අදහසින් නෙවෙයි අංගපත්‍යංග බලන අදහසකින් නෙවෙයි කතා කහටර කියන අදහසකින් නෙවෙයි බැස ගන්න අදහසකින් නෙවෙයි අන්නේ මේ ඉන්න චිත්තක්ෂණය තමයි ඒ කෙනා මේ ඇතුළට ඇවිල්ලා දැනටමත් ද්වේෂයක් ඇවිල්ලා නැත්නම් රාගයක් ඇවිල්ලා ඒකට වැඩෙන්න දෙන්නේ නැතුව uppannā වූ මේ අකුසල ධර්මය එතනම ආහාර නැති කරලා පොහොර නැති කරලා ලොඳ කරලා වඳ කරලා විනාශ කරන වැඩේ තමයි මේ සතිය මේ වෙලාවේ කරන්නේ. ආන්න ඒකේ යෝගාවචරය අත්දකින්නවනම් එයා සද්දෙත් අහලා තිනවා රාගෙත් මතුවලා තිනවා. හැබැයි ඒකට පෝෂණය දාන්නේ පොහොර දාන්නේ ඒක දිහා බලාන ඉන්නේ සද්දෙට බීරෙක් වගේ නමුත් සතිය ක්‍රියාත්මක කරන විදිහට. ආහන්නේ කරනකොට ඒ තේරෙන පටන් ගන්නවා ඒ ඇතිවෙච්ච රාගය නැත්නම් රාග අනුසය නැත්නම් දෝෂ අනුසය ඒක නිකන් ලොඳ වෙලා බොඳ වෙලා ලැත්තනම ලොප් වෙලා යනවා. ඒකට යෝගාචරයට ඕන යන්න පුළුවන් ආනාපානට. එහෙම නැත්නම් මේ සද්දය ව්‍යංජන අනුව්‍යංජන නොබලා අංග ප්‍රත්‍යංග ගන්න නැතුව බීරෙක් වගේ අහගෙන ඉන්නකොට නැත්නම් ආපු තැනින් නතර කරපු ගම ඒ සද්දේ තියෙන නපුර දුක් දෙන ගතිය, පෙළෙන ගතිය එතනදීම නතර කරන්න පුළුවන් ගතිය තමයි මේ ප්‍රඥා ශික්ෂාවේ තියෙන සුවිශේෂී ලක්ෂණය. මේක දැන් මාළුන්කි පුත්තු ස්වාමීන් වහන්සේ කියනවා අනේක රූප සම්භවා විවිධාකාර හිතවිලි දිකේ මේ ආපු සද්දේ පිළිබඳ කතන්දර ගොතන්න දෙන්න එපා. උකට රින් ගන්න එපයි කියලා. හැබැයි ඒකට සද්ද ඇහිලා රාගය හෝ ද්වේෂය මතුවලා ඉවරයි. මේක වෙන පැත්තකින් ඊට වෙන సౌందర్యාත්මක පැත්තකින් රට්ටපාල ස්වාමීන් වහන්සේ කියනවා උඹ රසමස උල කාලා තියෙනවා හැබැයි හැම ගස්සගන්නේ නැහැ කියලා. උඹට ඕන තරම් රසමස උල කෑවට ප්‍රශ්නයක් නැහැ හැම ගස්සගන්නේ නැත්තම්. ඉතින් පුළුවන්ද කියලා අහනවා සතා උගලට අල්ලා ගැනීම සඳහා සුවඳ හැමන හොඳ රසමසූලක් ගැට ගහලා තියෙනවා. ඒ රසමසූල යට කොක්ක තියෙනවා. කාගෙන කාගෙන යනකොට මේක හෙල්ලුනොත් කොක්ක හැම ගැස්සෙනවා. ගැස්සුනාට පස්සේ සතා අහුවෙනවා. මේ සතා දැනගෙන මේ කන්නේ ඇමක් ඇම යට තියෙන කොක්කක් ඒ හැම ගානට කාගෙන ගිහිලා කොක්ක ලක නතර කරනවා කියන එකයි. ආන්නේ වගේ සෙල්ලමක් අපිට බාර දීලා තියෙනවා. ඒ කවුද රට්ටපාල ස්වාමීන් වහන්සේ ඒ හිටපු සිටුපවුලක ප්‍රධානම උරුමකාරයා පොල්මකාරයා. ඉතින් නමුත් දවසක බුදුජානනාංශගේ බණක් අහන්න යනවා නගරයකට බිස්නස් එකට ගිය වෙලාවක. ඒත් දන්නේ මේ කවුද කියලා. බුදුජානනාංශේ සඳහන් කරලා කියනවා ඔය ඉන්න ගිහිගේ ගිනිගයක් ඕකෙදි වෙන්නෙම මේ වගේ දේවල් අපිට කතා කරන්න හම් වෙන්නෙත් නෑ අපි සද්ද දාගෙනමයි ඉන්නේ කොයි වෙලාවෙ. අල්ලපු ගෙදෙට්ටත් ඇහෙන සද්ද දාගත්ත ගමන් අපි ඉන්නේ. ඒතර කොච්චර කෙලස් බෝ කරනවද බෝ වෙනවද කියන කතා කරන දෙයක් නෑ. ඒ නිසා මෙවැනි කාරණාවක් කරන්න නම් ගිගියත අරින්න වෙනවා කියලා. මෙයා මේක හොඳට කල්පනා කරලා බුදුරජාණන්සේ ළඟට ගිහිලා එතනදීම කියන මං අතාරිනවා කියලා. මම ගිහිගේ අතහන මාව පැවිදි කරන්න. බුදුන්ස කියනවා එහෙම බෑ මේකේ තියෙනවා මේ සම්මුති ඥානයක් අම්මගේ තාත්තගේ අවසර අවශ්‍යයි කියලා. ඉතින් මෙයා හිතනවා මොකද අම්මයි තාත්තා මෙයාට හරි ආදරේ. මෙයාත් අම්මයි තාත්තා හරි ආදරේ. ගිහිලා ඉතාමත්ම රාජකාරී මට්ටමට අම්මට තාත්තට කියනවා අම්මේ තාත්තේ මම නගරෙට ගියා. මට බණක් ඇහුණා. ඒ බණේදී බුදුරජාණන්සේ සඳහන් කරා මේ කටයුත්ත පිළිබඳව දිගට කියන්න නම් ඒකට මේ Brahmacharya රකින්න නම් ඒකට ගීගේ අතරින්න ඕන කියලා. ඒ නිසා මම අම්මගේ තාත්තගේ තාම ගෞරවයෙන් යුක්තව ඉල්ලා හිටනවා. මට පැවිද්දට අවසර දෙන්නේ කියලා. එතකොට අම්මයි තාත්තයි මොකද්ද කියන්නේ අනේ පුතේ මේ හත්මුතු පරම්පරාවෙන් ආපු බූදලේ මගේ පැත්තයි තාත්තගේ පැත්තයි දෙකම මෙතන තියෙනවා. උඹ දැන් මෙතනින් පැවිදි වෙච්ච ගමන් අපි දෙන්න මැරුණාම ඔක රජ්ජුරෝ කර ගන්නවා. අපේ පරම්පරාව ඉවරයි. මට එකක් කියදෑගේ උඹට. උඹ මේ වගේ වෙලාවක මැරුණත් ස්වභාවික හේතුකින් මැරුණත් අපි මේ මරණයත් බාරගන්නේ දුකෙන් පුතේ පණ තියේදී කොහොම බාර ගන්නද කියලා. උඹේ නැතිවීම. ඉතින් ඒකටත් රටබාල ආමතුරණ තේිනවා මේ අම්මයි තාත්තයි බලන්නේ අම්මයි තාත්තයි විදියට. බුදුහාමුදුර විදියට නෙමෙයි. ආ හොඳයි කියලා ටික වෙලා ගිහලා කියනවා මට හොඳට ඇහුණා ඔයගොල්ලෝ දීපු උත්තරේ. ඔයගොල්ලෝ කිව්ව දෙන්නම් බෑ කියලා. මම නැවතත් තාමත් ප්‍රකෘති මනසෙන් යුක්තව නැවතත් කියනවා. මට බුදුහාමුදුරෝ බණ කියන ඇහුණා. මට මේකෙන් යන්න ඕනේ. අතගත හදාගෙන යන්නේ. මම ඔබතුමන්ලා අපේ වැඩිහිටියන් වශයෙන් කියනවා මට පැවිද්දට අවසර දෙන්න. ඊට පස්සේ අම්මයි තාත්තයි කියනවා දැන් සැරයක් උඹට කිව්වනේ තරහට නෙවෙයි කියන්නේ මරණදීවත් උඹෙන් අපි අයින් වෙන්නේ මේ වෙලාව හැටියට බොහොම දුකින් පණසියේදී කොහොමද දරුවා උඹෙන් අයින් වෙන්නේ අපි දෙන්න බෑ ඒත් හරයක් අරබණ ඉන්නවා මුවින් නොබෑ තුන්වෙනි සැරේ හුත්තටම හිත හදාගෙන අර විදිහටම ගිහලා ඉල්ලීම කරනවා ඉල්ලීම කරන තැන ප්‍රධාන ගේ නෙවෙයි මට කුස්සිය වගේ තැන කියන්නේ ඇතිරිලි නැති පොලවක කියලා සඳහන් කරලා තියෙනවා ඒ කියන්නේ කාපට් දාපු නැති තැනක. එතකොට අම්මයි තාත්තයි කියනවා අර කමීර පස්සේ ආයතනම වැටෙනවා. වැටලා කියනවා එක්ක මරණය එක්ක පැවිද්ද කියලා හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා. වැටලා ඉන්නවා දැන් අර ගොම පොළවේ කියන්නකෝ. එතකොට අම්මයි තාත්තයි ඉන්නවා උඹ හිටපන් ඔබ බඩගිනි වෙනකොට උඹට ඔක ඉවරයි. ඔය පාවාසය ඉවරයි. කියලා අනේ නෑ දවසක් යනවා නැගිටින්නෙම නෑ දෙකක් යනවා නැගිටින්නෙම නෑ පස්සේ කනට කරලා කියනවා පුතේ මම උඹලට නරකක් කියනවා නෙවෙයිනේ මේ වස්තුව මේ විදිහට රාජසන්තක වෙනවා බලන්න පුළුවන් ද අපිට මේ හත්මුතු પરම්පරාවේ වස්තුව උඹ විතරමයි ඉන්නේ ඒක නිසා මේකට අවසර දෙන්න බෑ කියන්නේ උඹේ කියන දෙයට විරුද්ධ වීමක් නෙවෙයි නැත්නම් දැන් කන් ඇහෙන්නෙත් නෑ ඇස් පෙනෙන්නෙත් නෑ බීරෙක් වගේ ඉන්නවා නෑ දෑවගෙන යනවා යාළුවෝ ගෙන්නනවා නෑදෑයොත් ගෙන්නනවා හරියන්නේ නෑ. යාළුවෝ ගෙන්නනවා. යාළුවෝ ගෙන්නලා කතා කරලා කියනවා මචං මොකද්ද බං මේ බලපංකෝ උඹ හිටියොත් අපිටත් කියා කරලා ලෝන් එකක් හරි ගහන්න පුළුවන් ඕනෝක අරන් හිටපන්. අර මනුස්සයාට බීරියලියට වීණා ගහනවා වගේ හක්කුක් නෑ. යාළුවෝ බලන කවදාකවත් මේ මනුස්සයා මෙහෙම එකක් වෙලා නෑ. ඊට පස්සේ අම්මට තාත්තට කියනවා වැඩ නෑ සීරියස් දැන්. හැබැයි අපිට ඒක ඔපිනියන් එකක් දෙන්න පුළුවන්. මුවට පැවිදි වෙන්න ඇරලා පස්සේ සිවුරු අරවමු. ඒක සාමාන්‍යයෙන් ඔය මුගක් වෙලාට කරන වැඩක් ඕක. මට උනේ නෑ හැබැයි. කොහොමද ඉතින් පැවිදි කරනවා. පැවිදි කරන්න කියලා දෙමාපියෝ දැන් අවසර දෙන්නේ පොල් කෑල්ල අක්කේ තියාගෙන. දෙන්න උඹට වැඩක් කියලා. මෙයා දැනගන්නවා පැවිදි වෙලා අම්මඩ දාතට බේන පළාතක හිටියොත් දන්නවා ෂුවර් කොක්ක එන්නේ කිට්ටුවන්තකින් කියලා. පැවිද්දට කොක්ක එන්නේ කිට්ටුවන්තකින්. පෙමතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති සෝකෝ. නන්න අඳුරන පැත්තකට යනවා. ගිහිල්ලා භාවනා කරලා කරලා රහත් වෙනවා. රහත් වුණාට පස්සේ මේ ගැටේ මතක නැතුව බුදුරජාණන් වහන්සේ වන්දනා කරන සවැත් නුරට එනවා. සවැත් නුරට ආවට පස්සේ මේ බුදුරජාණන්සේ වන්දනා කරලා තමන් මේ පැවිදිුනේ මොකටද? ඒක දැන් හරි මට සතුටුයි කියලා වගේ බුදුරජාණන්සේට අවිලා අඤ්ඤ භාව ප්‍රකාශ කරලා පින්නපාත යනවා. පින්නපාත යනකොට අර තමන්ගේ ගේ තියෙන සිටුමාලිගාව තියෙන වීජය දිගේ පින්නපාත යනවා. පින්නපාත යනකොට ඒ සිටුමාලිගාව මේ කුමාරයා පැවිදි වෙච්ච දවසේ ඉඳලම බුද්ධ ශාසනය පිළිබඳ පුදුම තරහක් සංඝයා පෙන්වන්න බෑ. ඊතර හිටපු දරුවා නැති කිරුවේ මේකටයි කියලා කවදාවත් පින්නපාත බෙදන්නේ නැහැ. ඒ නිසා ගේ ඉස්සරහට යනවා කවුරක්වත් පින්නපාත දෙන්නේ නමුත් පහු කරන කුස්සිය පිළිගන්නට යනකොට ඉන්න දාසියක් මොනවද විසිකරන්න ගෙනිනවා රොටි වගේක් පරණ වෙච්ච. ඒ මෙයා කතා කරන නංගියෝක විසිකරන්නද ගෙනියන්නේ කියලා අහනවා. එහෙනම් පාත්‍රයට දාන්න කියනවා. ඉතින් අර දාසි මේකට දාන ගමන් ඒ අතවහන අත දිහා බලනකොට එයාට තේරෙනවා මේ මගේ ස්වාමි දරුවන් වහන්සේ කියලා. එයාට හිතා ගන්න බෑ දුවගෙන ගිහිල්ලා අම්මට කියනවා ආර්යාවෙනි ස්වාමි දරුවන් පැමිණලා ඉන්නවයි කියලා. ඉතින් අම්මා කවදාකවත් හිතන්නේ ආයෙ දකින්න වෙයි කියලා. මේක ඇත්තනම් බා අද මම ඔබේ දාස භාවයෙන් ඔබ නිදහස් කරනවා කියලා කරනවා. හොඳටම ගිහිල්ලා බලන්න අන්න ඔළුව බාලා සිවුරක් ඇඳගෙන ඉන්නේ. හැබැයි අතෙන් කකුලෙන් මට අල්ලතයි කියලා. එතකොට මම තාත්තට කතා කරලා කියනවා ගිහිල්ලා කරුණා කරලා වඩම්ම ගන්න අපි දන්නේ ගේ තරම් ගිහිල්ලා තියෙනවා පහුවේයි කියලා. මේ ආවුදුර ඒකට ගිහිල්ලා කැඩිච්ච පිටියක් ගා ගියක් ගා විඳනර රොටි ජල වළඳනවා. වළඳනකොට තාත්තා ගිහිල්ලා කියනවා අනේ මොන හද්දෙයනේ මොකක්ද මේ කුණු වෙච්ච රොටි කැල්ලක් අකා මේ පාළු ගියක් ගාවේ ඉන්නේ. গিදිට ගියා නම් මොනතරම් දෙයක් අපි සලකනවද? ඊට පස්සේ කියනවා ප්‍රශ්නයක් නැහැ. ඉතින් මට හම්බුනේ මේක වින්න වාතේ මම වැළඳුවා. යන් යන් යන් කියන්නේ නැහැ. අද දවසේ වින්න පාති කරයි. ආයෙ වළකන්න බෑ. ඊට පස්සේ ප්‍රශ්න කරනකොට කියන ඕනේ නම් තාත්තා අහනවා මට හෙට දෙන්න බැරිද? හෙට පින්න පාදේ බාර ගන්නවා. කියලා තාත්තා ගන්නවා අපොයින්ට්මන්ට් එක. ඉතින් පහුවෙන්ද ගෙදර ගිහලා දැන් ලෑහත්ති කරගෙන ඉන්නවර යාළුව කරපු වැඩේ කරන්න. පරණ අඹු 6 පස් දිනක් ඉන්නවා ඒ කට්ටියට ගිහිල්ලා කියනෝ නැන්දම යම් ආකාරයකින් උඹලා සැරසුනොත් උඹේ පරණ ස්වාම්පුරුෂයා උඹලට කැමති වෙයිද ඒ සැරසියල්ලා ඒකලා ඒ අඟර දඟර දාපල්ලා ඒක තමයි ගිවිසුම නැන්දමයි යෙලි ටිකයි ඒකලා වස්තු කොට ගහලා දැන් ඔන්න වෙලාවට ස්වාමීන් වහන්සේ වටනවා. වැඩපුවම දැන් ඔක්කොමලා කරන්න හදන්නේ මේ සිවුරු ගැලවීම සඳහා කරන්න තියෙන ප්‍රයෝග. ඉතින් අම්මන්ඩියෝ ඇවිල්ලා එහෙන් නටනවා, අම්මයි තාත්තයි මේ වස්තු භෝග පෙන්නනවා, මේ නිකන් රූකඩ දර්ශනයි. හැබැයි මේ 11මාර පහුවෙලා. මේ ආම්සු කියනවා දැන් ඒක හරියන්නේ මම පින්ඩපාත යන්නම් කියලා. ඒ මේ දාන වෙලාවනේ. ඊට පස්සේ විජහට දැන් අර ඔක්කොම ජවනිකයි වෙලා දාන ටික බෙදලා. මිතුරු ප්‍රදේශාංශ පාත්‍ර හොදන හිමීට එන්ට shape වැඩි මාරු. මාරු වෙලෙවෙල මිනිස්සන්ස කියනවා ඔහි ධම්මික වෝ පාසං. මමෝ අල්ලන්ට උත්සාහ කරන මෝ වැද්දා ඔහිදෝ මේකෝ පාසං නාසදා වාකරං මෙගං. නමුත් ඒ එතෙන් දෙන දක්ෂ තරුණ මුවා ඒ ලනුව කන්නේ බුත්වා නිවාපං ගච්ඡාම ඌ හැම කාලා උගුල ගසන්න නැතුව විවේක ස්ථානට යනවා. එතකොට මුව වැද්දා ඇඳු කඳුලෙන් බලාගෙන ඉන්නවා කියලා. කණ්ඩෝනික කාලා රසමසවුල කාලා හැබැයි අහුවෙලා නැහැ. පුළුවන් ද යෝගාවචරයට හරියට මේ වගේ දැලිපියෙන් රැවුල කපනකොට හැම කැපෙන්නේ නැතුව මයිල විතරක් කැපෙන්න කපන්න. සද්දෙට එන්න අරින්න සද්දෙන් රාගයත් ඇති වෙන්න අරින්න, ද්වේෂයත් ඇති වෙන්න අරින්න, එතනින් හරියට නතර කරලා මේක අභිරමණය කරන්න ගියොත් මේක දිගේ යනවා. හරියට හැම කාගෙන යනකොට උගුල කොක්ක බිලිය ළඟට එනකොට වැඩේ නතර කරලා එතකොට කවදාකවත් කන්න බැරි જાති රසමසවුලක් කාලා අම්මා අප්පටවත් දෙන්න බැරි. හැබැයි කොක්ක ගස ගන්නෑ. ආන්න මේකට අපි කියනවා ප්‍රඥා ශික්ෂාව කියලා. ඒක නිසා මේ මිනිස්සයා සේවතෝ ചാපි සද්දං වේදකෝ තාපි වේදනං සද්දෙත් අහලා සද්ද පිළිබඳ වින්දනයත් යම් ප්‍රමාණයක් ලැබලා හැබැයි අපි රමණීය කරන්නේ එයා දන්නවා මම ඉන්නේ දැන් අනතුරුදායක තැනක මට ඒ වෙනුවට මගේ මූල කර්මස්ථානට යන්න පුළුවන් කියලා ඒ සද්ද වින්දට ඒ වේදනාව සහ සද්දේ වින්දට එයා ලොකු දක්ෂකමකින් ඒකට අහුවෙන්නේ නැතුව මේ පැත්තට දාගන්නවා කියන එක හැම කාලා උගුල බිලිය ගාට එනකොට නතර කරා වගේ. මේන්න මේ දේ කෙරුවොත් ඒ කාපු කෑමෙන් අහපු ඇහිල්ලෙන් විඳපු වේදනාවෙන් කිසිම කෙලෙසයක් හටගන්නේ නැහැ කියලා බුදුචානන්ත අපිට සාතිකයක් දෙනවා. ඒ කියන්නේ පව් අවෝසි කරන ක්‍රමය. Taman එතෙන් දෙන්නේ ඉස්සෙල්ලා තානපානේ හිටියේ. සද්දෙත් ඇහුණා. තරහපු බවක් දන්නවා. එහෙම නැත්නම් මනාපයක් හෝ මාට පහරුණා ඒකත් දන්නවා. එතකොට මෙයාට දැනගන්න පුළුවන් වෙනවා මේ මනාපේ අමනාපේදීකේ අබිරමණය කළොත් මම වැටෙන්නේ සද්දේ පැත්තට. මම වැටෙන්නේ රාග ద్వේෂ පැත්තට. ඒ මම ඉන්නේ දැන් අනතුරුදායක තැනක. මට තියෙනවා මගේ නිවාපේ. මට තියෙනවා මගේ ക്ഷേමය. මට තියෙනවා මගේ නිර්මල තැන. මට තියෙනවා මගේ නික්ලේශී තන කියලා එතනදී සද්දේ පිටපත අබිරමණයේ තියේදී යන්න පුළුවන්කම තියෙනවා නම් ආනාපානෙට සද්දේ ඇහුවට යම් ප්‍රමාණයකට රාගානුසය මතු වුණාට කෙලස් නැහැ ඒ වෙනකොට යාට දක්ෂකමක් පහළ වෙනවා ඔච්චර අද්දරට ගිහිල්ලත් අහුවෙන්නේ නැතුව Taman පුරුදු නිවාපයට ගියයි කියලා. මේක තමයි මේ ශාසනයේ බුදුජානන්සේ පෙන්වන දේ හුඟ දෙනකොට දිරව ගන්න බැරි තත්ත්වය. එයා හිතනවා මේ සද්දේ අහුවනම් කෙලෙස්. එහෙම නැත්නම් ඒක රසය මනාපමනාපේ පහළ වුණා නම් කෙලෙස් කියලා පශ්චාත්තාප වෙනවා. පශ්චාත්තාප වුණොත් නැවත ආනාපානෙට යන්න පුළුවන් පාර මැකෙනවා. ඒ නිසා යා දැනගන්න ඕනේ මම ඉන්නේ දැන් අනුතුරුදායක තැනක ව්‍යංජන අනු ව්‍යංජන බැලුවොත් අංග ප්‍රත්‍යංග ගත්තොත් කෙලෙස් ව්‍යංජන අනු ව්‍යංජන නොබල අංග ප්‍රත්‍යංග නොබල ආනාපානෙට ගියොත් පටන් ගත්තෙත් ආනාපානෙ ඉවරුණෙත් ආනාපානෙ මේ ආපු එකේ මේ ජවනිකාවෙන් කෙලස් නැහැ. කියලා එයා ඉගෙන ගන්නවා කෙලස් අහෝස කරන එහෙම නැත්නම් වඳ කරලා දාන ක්‍රමේ. ආන්නේ ක්‍රමේ ඉගෙනගෙන ඉගෙනගෙන ආ යන්න යන්න යන්න යන්න පේනවා. මේ රූපෙට විතර, හද්දෙට විතර නෙවෙයි රූපෙත් මේ කරතයි. ගන්ධ රස පහස. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක්ගේ අතේ තුවාල නැත්තම් එයා වසභාජනයකට අත දැම්මට විෂ ශරීරගත වෙන්නේ නැහැ කියලා. පානිනා වනේනාස අතේ තුවාල නැහැ. විෂං න අන්වාගමේති අත භාජනයට දැම්මට කන්ටැක්ට් පොයිසන්ස් නම් කන්ටැක්ට් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් රබර් ග්ලව් එකක් දාලා ඉලෙක්ට්‍රිසිටි අත ගෑවට වදින්නේ නැහැ. ඉතින් බුදුරජාණන් කියන්නේ අත ගන්න එපා කියලා නෙවෙයි. අත ගන්න වෙනවා. අත ගානකොට ඔන්නේ ප්‍රඥා ශික්ෂාව නොකල යුතු දේ මෙතනදී නොකල යුත්තේ මොකද්ද කියලා දැනගෙන දැන් භාගයක් දුර ගෑවිලා තියෙන්නේ නොකල යුත්තේ මේකයි කියලා දැනගෙන හික්මෙනවා නම් ඒ ගෑවිච්ච ටිකේවත් අකුසල වෙන්නේ නැහැ කියලා. ඒකවර වැදියම්මගේ කතාවේදී තමයි හෙලි වෙන්නේ. ඒ සංඝයාට හිතා ගන්න බෑ. ඒ වැදි ගෑනු මිනිසෙක් ඉන්නවා බුදුජානනාංශයත් එක්ක භාවනා කරලා කල්ැතුව සෝවාන් වෙලා. නමුත් ඇතිවෙච්ච ප්‍රශ්නයක් නිසා කැලේ යනවා. ගමේ ඉන්න බැරි කමට. එතකොට වැද්දෙක් ආ වැද්දෙක් දැකලා මම හිත බඳිනවා. විවාහ වෙනවා දරුවෝ තුන් දෙනෙක් හම්බ වෙනවා. තුන් දෙනාම කොල්ලෝ. ඉතින් මේ අම්මන්නේ වැඩි බවුල හොඳට අරසා කරගෙන කටයුතු කරගෙන ඉන්නවා. එන් දවසක් බුදුරජාණන් වහන්සේ මේක දැනගෙන ඒ වැදි පවුලේ ඉන්න කැලේට යනවා. කැලේට යනකොට වැද්දා දඩේමේ යන වෙලාව. මේ දඩේමට යන්න ඔක්කොම අඩුම කැඩුම කලප්පන්නේ හදලා දෙන්නේ අර අම්මන්ඩි තමයි. අරගෙන යනකොට ආහඳු කෙනෙක් දකිනවා තරහ යනවා. මේ මේ මුඩු මහණෙක් දැක්කොත් දඩේමක්වත් හම්බෙන්නේ නැහැ කියලා තරහ යනවා. ඇත්ත තමයි බලන්න එපා අපේ දිහා උදේ පාන්දර දැක්කොත් දවසම ඉවරයි. හීනේදී දැක්කත් ඉවරයි. සංඝයා වන්දනම හීනෙන් දැක්කනත් එහෙත් අපල දර්ශනය. ඒකයි සංඝයා උදේ පාන්දරම එළියට එන්නේ නැත්තේ. එළියට ආවම නිකන් මිනිස්සු පව් කර ගන්නවා. ඉතින් මේ මිනිසා ගියා එකම දඩේමක්වත් ලැබෙන්නේ නැහැ. හැන්දෑව වෙනකොට මූට ඉවසන්න බැරි කමට දුන්න මානනවා. මානනකොට බුදුජානසත් විදින්න. ඇති ලාභයකට නෙමෙයි මේ අසුබ දර්ශන නිසා දඩේම හම්බුනා කියලා. බුදුජානස අදිෂ්ඨානය කරන එහෙම ගල් වෙන්නේ කියලා. ඊන්නේ දොන්න මානගත්ත ගමන් ඉන්නවා. ඉතින් මහණයානිකෙද ඉඳලා කියන ලොකු පුතාට පුතේ තාත්තා එන වෙලාව තාම නැහැ පොඩ්ඩක් ගිහලා බලපන් කියලා. යනකොට ඉන්නවා තාත්තට මේ මනුස්සයෙකුට විදින්න බලාගෙන ඉන්නවා. එයා හිතනවා ජම්මාන්තර හතරක් වෙන්නද කියලා. තාත්තට ඉස්සෙල්ලා මම තියන්නම් කියලා. එයා දුන්න මානනට යත් ගල් කරනවා. දෙවෙනි පුතත් යනවා තුන්වෙනි පුතත් යනවා. ඊට පස්සේ මහගෑනිට දැන් හොඳටම රැය වෙලා කරගන්න දෙයක් නැහැ. දරුවෝ තුන් දෙනාම නෑ ගියාත විතරයි. ඔය ඔයා යනකොට යාට පේන්න තියෙනවා තුන් හතර දෙනාම පොලිමේ බුදුහාමුදුරන්ට විදින්න බලන ඉන්නවා. කේ ගහනවා. මගේ බුදු තාත්තෝ මගේ තාත්තට විදින්න එපා කියලා. එතකොට අර හතර දෙනාටම ඇසරෙනවා. ඔය කුමරියක පාද අලඹ තැළුණා. ඔන්න අර හිටපු දහන කැඩුනා. ඊට පස්සේ මේ අපේ දුවන කියලා වඳිනවා බුදුහාමුදුරන කාලයකට පස්සේ දැක්කේ කියලා. ඊට අර මහවැද්ද කියනවා තී කියලා තියන්න එපා. තොගේ තාත්තා කියලා මම දන්නවනේ විදින්නේ නැහැ. ඒතර කියනවා මගේ තාත්තා නෙමෙයි බුදු තාත්තා. ඊට පස්සේ බුදුරජාණන්සේ නතර කරලා බණ කියනවා. ඉතින් හිතනද අර හතර දිනාම සෝවාන් වෙනවා. මේ බුදුරජාණන් වහන්සේට විදින්න ගිය මේ වැද්දෝ හතර දිනාම සෝවාන් වෙනවා. බුදුරජාණන්සේ පහුවෙන්ද කියලා සංඝයාට කියනවා. මට ඊයේ මේ වැඩක් වුණා මම ගියා යනකොට මෙහෙම මේ මේ මේමයි මේ මේමයි මේ මේමයි අන්තිමට මේ හතර දෙනා නිවන් දැක්කයි කියලා. ඒතර සංඝයාන ඇයි ස්වාමීන් වහන්සේ වැද්දි වැදි මහගෑණි නෑ එයා සෝවන් උනේ නෑ. ඇයි ඒ? නෑ එයා ඊට කලින් සෝවන් වෙලා හිටියා. එතකොට කොහොමද ස්වාමීන් වැද්දෙකුට උපස්ථාන කරන්නේ? සෝවන් වෙච්ච කෙනෙක් ම්ලේච්චයෙකුට අඹුකම් කරන්නේ කොහොමද? ම්ලේච්චයෙකුට කොහොමද අඩුම කැඩුම සපෙල දෙන්නේ? එතකොට බුදුරජාණන්සේ කියනවා අතේ තුවාල නැත්තම් වසභාජනයට අත දැම්මට විස වදින්නේ නැහැ. තුවාල තියෙන එකනට තමයි විස වදින්නේ. මේ තුවාලේ තමයි පශ්චාත්තාපය. භාවනා කරනකොට අපිට එන පශ්චාත්තාපය අනිවාර්යයෙන් මේ අප්‍රමාද ධර්මයට හරස් කපන දෙයක්. මේ අපි පශ්චාත්තාපේ හිතා ඉන්නවා සදාචාරය කියලා. ඊට පස්සේ ඉතින් එනේන හැම වෙලාවෙම හිත පිට ගියත් පශ්චාත්තාප වෙනවා. සද්දයක් ඇහුණා පශ්චාත්තාප වෙනවා. හිතවිල්ලක් ආවත් පශ්චාත්තාප වෙනවා. රූපයක් දැක්කත් පශ්චාත්තාප වෙනවා. එතකොට මේ පශ්චාත්තාපයේ වෙනුවට සිදුවෙන සිද්ධිය ඒ ద్వාරයට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා බලන්න තියෙන එකලස කඩන බව එහෙම නැත්නම් ඒක නීවරණයක් බව එහෙම නැත්නම් ඒක තමා විහිං ඇති කරන එකක් බව තේරුම් ගන්න සීල ශික්ෂාවේදී බෑ සමාධි ශික්ෂාවේදී බෑ ප්‍රඥා ශික්ෂාව කියන්නේ ඒක තමයි. ඉතින් මම මේ කියන්න හදන්නේ මම ඊයේත් මතක් කරේ මේක ආගමකට විරුද්ධයි. ආගමක වෙන්න හදන බයිලා කතාවත් එක්ක මෙතන හරියන්නේ නැහැ. හැබැයි මෙච්චර සීරුමාරු අවස්ථාවෙත් සීල ශික්ෂා සමාධි ශික්ෂා කරපු එකනට ඒ ව්‍යංජන අනුව්‍යංජන බලන කෙලස් වෙන පාර වෙනුවට මේ නිවන් පාර තාම විවෘතයි. ඒක නෑ ඒක නිසා කවදාකවත් මොන දෙයක් වුණත් main thing is not to worry කියලා කලබල වෙන්න යන්නේ. කලබල වුණොත් අර Taman ඊයේ කලින් මේක අල්ලගත්තද නැද්ද? ඉන්නේ මේ ඉන්න Taman ගත්ත අරමුණේ නෙවෙයි. කායද්්වාරේ නෙවෙයි දැන් ඉන්නේ තෝතද්්වාරේ හරි චක්කුද්්වාරේ කියලා හරි දැනගෙන එයා මේ පැත්තට යන දින හිත බලනවා මිසක්කා අරකට පශ්චාත්තාපෙච්චරණ කරන්න බෑ. ඒක නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා පමාදේ න කම්පතිටි සති බලං කියලා. ඒක තියෙන්නේ මේ පරිසම්බිදා මාර්ගේ. ඉතින් මට මේ මේ පැත්තට එන්න ප්‍රධාන වශයෙන්ම හේතු වෙච්ච මුලින්ම පිළිවෙලකට ලියු පොත තමයි සීයේ බලමහිමේ කියන පොත. Power of Mindfulness කියන පොත තමයි ධම්මික ආමතුරු ගෙනත් දුන්නේ. එතකොට තමයි ඉස්සල්ලා මේක සිංහලට දාලා තිබුණේ. මොකද ඉංග්‍රීසියෙන් කියනකොට මට ප්‍රශ්නයක් ආවා labeling and නේමින් කියන එක මම ධම්මික හම්බවන්න කියලා කිව්වා මෙතන මොකක් හරි පටලවිල්ලක් තියෙනවා. මට මේක තේරෙන්නේ නැත්නම් පිළිගන්නත් බෑ කියලා. ඊට පස්සේ කිව්වා ඒක නම් හුඟ දෙනකොට වෙලා තියෙනවා. හැබැයි මට ඔබට කියලා දෙන්න බෑ මේ අපේ භාෂා ප්‍රශ්න නිසා කියලා මට සිංහල පොත ගෙනත් දුන්නා. සිංහල පොත ගෙනත් දුන්නාම ඉතින් මම ඒක 10 සැරයක් නෙමෙයි 20 සැරයක් නෙමෙයි 30 සැරයක් නෙමෙයි නිතර කියුවා. සිහියේ බලමහිමේ කියලා මේ කියන්නේ සති බලය කියන එකයි මේ කියන්නේ. නමුත් ඒ මුළු පොතේම විස්තර කරන්නේ පමාදේන කම්පතිටි සති බලං කියන පදේ නමුත් ඒ කොටේෂන් එක මේ පොතේ නැහැ. දැම්මනම් ඒකට ජාඩියට මෝඩිය වගේ හරියනවා. මේක තියෙන්නේ පරිසම්පදා මාර්ගයේ බල කතා නිකන් කුම්බලා කතා එහෙම නැත්නම් තෙලියන්ගේ කතා බල කරෝල කතා වගේ කතාවක් තියෙනවා ඒකේ. බල කතා කියලා. ඒකේ කියලා තියෙනවා අස්සද්දේන කම්පතේති සද්ධා බලං. උඹලගේ සද්ධාව කැඩුනයි කියලා කම්ප නොවෙනවනම් ඒක සද්ධාව බල ගැන්වෙන තැනක්. කුසීත එන කම්පතේටි විරිය බලන් නිින්ද ගියයි කියලා කුසීත උනායි කියලා කම්ප වෙන්න බෑ දිගට භාවනා කරපන් එතකොට ඒක වීරිය නෙවෙයි බල සම්පන්න වීරියක් වෙනවා පමාදේන කම්පතේටි සති බලං භාවනා කරනකොට අපේ හිත පිට ගියා පිට යන්නේක මේ මම කියලා ගත් එකක් නෙවෙයි ගියා ගියාට කම්ම කම්ප වෙන්නේ නැතුව මේ මොකද උනේ මේක මේ හිතලා කරපු එකක්ද සිද්ධ වෙච්ච දෙයක්ද කියලා බලලා ඒත් මට නැවත මූල කර්මත්තාන්න යෑ මේ හැකියාව නැති කරන්න කිසිම මේ අරමුණකට බෑ. මම නැවතත් කියනවා ඒක අවධානය සඳහා අපි සද්දයකට ගියා වෙන්න පුළුවන් වේදනාවට ගියා වෙන්න පුළුවන් හිතවිල්ලට ගියා වෙන්න පුළුවන් මේ කම්ප නොවීමේ ගුණය තියෙන කරන්න බලන්න තියෙන ඇත්ත තමයි දැන් මම සද්දයකට ගිහිල්ලා ඉන්නේ. නමුත් මේ සද්ද තියේදී හුස්ම ගැනීම නතර වෙලාද නැත්තම් තාම හුස්ම ගන්නවා මට පේන්නේ නැද්ද? මට බැරිද මේ හුස්මට යන්න? වේදනාවක් තියෙනවා මට දැරිය නොහැකි වේදනාවක් නම් මම පිළිගන්න බෑ. ඔය දැරිය හැකි වේදනාවක් හෝ පුංචි වේදනාවක් ආවොහම එයා දන්නවා මගේ හිත තියෙන්නේ දැන් නාසිකාග්‍රේ නෙමෙයි ධනිය හරි උකුල්ලැටේ හරි කොහේ හරි. මේ වේදනාව ඉතින් අපි මේකෙන් එළියට ඇදලා අරගෙන වද දෙනවා. ඒ දෙන ගමන් නිකන් වපර ඇහක් දාලා බලන්න බැරිද? නැත්නම් සයිඩ් එකෙන් බලන්න බැරිද? ආනපාන තියෙනවද කියලා. ඉතින් ඒතකොට කියන්න වෙනවා වංගු වංගු ගලන කොටයි ගඟක ලස්සන සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන කියලා ආනපානේ බැලුවනම් টොප් වැඩි. සයිඩ් එකෙන් බලලා දාන හැක් ගහලා බලන්න ඕනේ ආනපානේ ඉන්නවනේ සත්ත පහකට බය වෙන්න එපා. කිසිම කෙනෙකුට හිතෙන්නේ නැහැ ආනපානේ එච්චරම මේ ගැලවුම්කාරී කියලා. අපිට හිතෙන්නේ අර වේදනාවත් එක්ක උරුට්ටු වෙලා ඒ වෙලාවේ රසමසවලු විතරක් නෙවෙයි බිලියත් කනවා. කෑවට පස්සේ ගොඩ. මාළුවා ගොඩ. ඊට පස්සේ මාළම මානවයිති වාසිකම් තියා මාළුවයිති වාසිකමත් හොයන්න යන්න එපා. ගොඩ ගත්තට පස්සේ මාළුවාට ගැහෙන්න විතරයි ඉතුරු වෙන්නේ. එහෙම නැත්නම් අපිට හිතවිල්ලක් එනවා. සද්දයක් එනවා. ඒ වෙලාවේදී හොඳට බලන්න ඔය හිතවිල්ල, ඔය සද්දේ, ඔය වේදනාව පිටියක් වගේ එකක් නෙමෙයි. ඒක ඇහි දැල් තියෙනවා. ඒක නිකන් මේ මාළු දැලක් වගේ හරහා බලන්න පුළුවන්. හරහා බලන්නේ මොකේද කියලා දන්නේ නැත්නම් මේ වෙලාවේ අපි මෙතෙක් හද තන වඩා ගත්ත ආනපාන නැත්නම් තන වඩා ගත්ත ඉඳගෙන ඉන්න ඉරියව්ව සක්මන් කරනවා නම් සක්මන් කරන බව ආන්න ඒක දන්නේ නැත්නම් අසරණයි අනාතයි ඉතින් එකම පදනමයි තියෙන්නේ අර ආපු වේදනාවත් එක්කම හැපි හැපි අමාරු වැටෙනවා නමුත් ඒ අතරමැද හිතන්නේ එක දවසක වේදනාව තියේදී নিকමට ආනපානේ බලන්න සයිඩ් එකෙන් පොඩ්ඩක් ආනපානට ඇහක් ගහලා යන්න පුළුවන්කමක් තියෙනවනම් ආනපානේ ප්‍රේම කරන්න පටන් ගන්නවා එපා යන්න අනේ ඉන්න ඇඟේ ඇලි ඇලි යලි යලි පවසයි කියලා ආනාපාන දෙනවා පුදුම අක්කිරිල්ලක්. කවදාකවත් හිතන්නේ නැහැ. මොකද හේතුව ওই කිසිම කෙලෙසයකට කිසිම කෙලෙසයකට සතිය තරම් බලයක් නැහැ. කිසිම කෙලෙසයකට ආනාපානෙ වළක්වන්න බෑ. අපි මේ කෙලෙසේ ලොක කරන ආනාපානෙ පුංචි කරනවා ඒක ඇත්ත. ඒ වෙලාවේදී 100 100ක් ආනාපානෙ බලන්න එපා. වරින් වර යන ගමන් නිකන් SMS එකක් දැම්මා වගේ ටක් ගාලා අහනපාරට දාලා ගන්න මෙතන තමයි පටන් ගන්න තැන. එතකොට ඉතින් මහා කෙලස්කන්ධ එක තැනකින් පැලිරක් ගියා වගේ. ඊට පස්සේ යෝගාවචරගේ අප්‍රමාදී කියන්නේ මෙන්න මේ විදිහට එක චිත්තක්ෂණයක් ආනාපාන බලන දෙකක් බලන්න තුනක් බලන්න හතරක් බලන්න වැඩි වෙන්න වැඩි වෙන්න තමයි තේරෙනවා. අර වැඩෙන වේදනාවේ ගැම්ම කැඩෙනවා. බලන බට වාරයක් පාස කැඩෙනවා. හිතවිල්ලේ ගැම්ම බලන බලන වාරයක් පාස කැඩෙනවා. සද්දේ ගැල්ම බලන බලන වාරයක් පාස කරනවා කැඩෙන්න කැඩෙන්න ආනාපානිය Tamanට පීඨ ආධාර වෙන බවට නැවත නැවත පුන පුනා කියන්න පටන් ගන්නවා ආන ඒක එනකොට Tamanට තේරෙන්න පටන් ගන්නවා මෙතෙක් තනනා වඩා ගන්න ලද ආනාපානිය Tamanට ക്ഷേම භූමියක් වෙනවා නිර්මල තැනක් වෙනවා නික්ලේශී තැනක් වෙනවා අන්නේ සඳහා කොත්තනකින් හරි පටන් ගන්නවා එහෙම පටන් ගන්නමක්ක සමාධි ශික්ෂාවේ නැහැ. එහෙම පටන් ගන්නමක්ක සමාධි ශික්ෂාවේ නැහැ. එහෙම කියලා දෙන්නෙත් නැහැ සමාධි ශික්ෂා. ප්‍රඥා ශික්ෂාවේ දොරට වඩනවා කියන්නේ අයනු අයනු කියන්නේ බොය කොච්චර ගැඹුරු සමාධියක හිටියත් ওই බාධා එන එක එනවා. එක දවසක සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ කිමිකාලා නදී තීරේ චතුර්ථ ධානය සමවැදලා ඉනකොට ගඟට බහැලා ඇත්තු නානකොට කුංචනාද කරනවා. ඇවිල්ලා එතන ඉන්න සංඝයා වහන්සේලාට කියනවා ස්ථානේ මම හතරවෙනි ධානයේ ඉඳද්දී මේ කිමිකලානන්දියට වැදිලා නාන අලියන්ගේ ඇත්තුන්ගේ සද්දන්තයන්ගේ කුංචනාදී ඇහුවයි කියලා. ඔක්කොමලා මොනේ මොන බලා ගන්නවා හතරවෙනි ධානයේ නෝට කොහොමඩක්වත් හිත පිට යන්න බෑ. ඊට පස්සේ ගිහිල්ලා චෝදනා කරන බුදුරජාණන්සේ එක්ක මේ නැති ගුණ ධර්මයක් මේ සාරිපුත්‍ර සාංශේ සඳහන් කරන්නේ. නැත්තම් ඔබ වහන්සේ කියපු ධර්ම වැරදියි. චතුර්ථ ධ්‍යාන කියලා කියන්නේ හොඳටම බහැලානේ තියෙන්නේ. ඉතින් බුදුසසුනanse කියනවා මගේ පුතා. ඒ කියන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මට මතක නෑ මොගලන් ස්වාමීන් වහන්සේද කියලා. ඒ තරම්ම දක්ෂයි. එයා මේ ධ්‍යානෙ ඉන්න ගමන් එක චිත්තක්ෂණයට කියලා සද්දය අහලා හිටපු ගානටම අර ධ්‍යානට ඇවිල්ලා සමාදිනවා. එතකොට පේන්නේ සද්දෙන් කිසිම බාධාවක් නැහැ. මොකද යාට ඒ ධ්‍යානයේ තරම විශ්වාසයි. නැවත ආවට පස්සේ ධ්‍යානය මෙයා ප්‍රතික්ෂේප කරන්නේ නැති බව දන්නෝ. මෙන්න මේ ගතිය තමයි සදාචාරවාදීයා හිතන්නේ නැත්නම් පිට ගිහිල්ලා ආවොත් මේ ධ්‍යානයේ නැවතමව බාර ගන්න එකක් නැහැ. ආනපනේ මං එනකොට නැති වෙලා තියෙයි. නැත්තම් පැමිණෙන එක හොඳ නැහැ. මෙන්න මේ විදියට අර අමාරුවකට වැටලා නැවත gedara පැමිණෙන ආනපනේ සොයා පැමිණෙන හිතට මූණට කෙල ගහනවා වගේ උණු වතුරක් කරනවා වගේ වැඩක් තමයි පශ්චාත්තාපය කියන්නේ. ඉතින් මේ පශ්චාත්තාපේ ලෑස්ති වෙලා ගිහිල්ලා රාග අනුසය ආවත් දෝස අනුසය ආවත් පශ්චාත්තාප නොවි මම නැවත ආනාපානට ගිහිල්ලා ආනාපානේ කලබල වෙලාද තියෙන්නේ නැත්නම් මගේ හිත පිළිගන්න කැමතිද කියලා බැලුවොත් 99ක් විතර වෙලා බලනකොට ආනාපානේ මොනම කැළඹිල්ලක්වත් වෙලා නැහැ නැවත ඇවිල්ලා ආයෙත් එතන පදිංචි වෙන්න පුළුවන් ගතිය දිහා බලනකොට පේනවා අපි ආනාපානට අනන්තර කරාට ආනාපානෙ කවදාකවත් අපිට අනන්තර කරන්නේ මොන කෙලෙසකින් මේ සතිය කැඩුවත් නැවත අරමුණට ගෙනලා පිහිටීමේ ශක්තිය කඩන්න කිසිම කෙලෙසයකට බෑ. ඒකට කියන්නේ රෙසිලියන්ස් කියලා. කලබලයකට වැටුණාට පස්සේ නැවත Taman හිතපු මානසිකත්වයට ගන්න කොච්චර වෙලා යනවද කියන එක මානසික සෞඛ්‍යයක තියෙන මිනුම් දණ්ඩක්. අපිට කේන්තියක් ගියා. කේන්තිය නිමිලා ආයි ප්‍රකෘති තත්ත්වෙ ඉන්න කොච්චරලා යනවා. අපිට තද රාගයක් ඇති වුණා. නැවත ප්‍රකෘති තත්ත්වෙ ඉන්න කොච්චරලා යනවා. අපිට තද නිින්දක් ආවා. ප්‍රකෘති තත්ත්වෙ ඉන්න කොච්චර වෙලා යනවද කියලා. ඒක ඔය රිචඩ් ඩේවිඩ්සන් කරපු රිසර්ච් එකක් පෙන්නනවා. එයා කියනවා මේ භාවනා කරපු කෙනෙකුයි භාවනා නොකරපු කෙනෙකුයි ඔය ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දාලා එයාට කියනවා MRI ස්කෑන් එකේ ස්ක්‍රීන් එකේ මෙන්න මේ විදිහේ සද්දයක් හරි රූපයක් හරි එක දිගට පේන ඔයා දිගටම ඒක දිහා බලන ඉන්න. එතකොට මොලේ වැඩ කරන්න හැටි ඔක්කොම ඒ ඉලෙක්ට්‍රෝඩ්ස් වලින් මොනිටර් කරන්න පුළුවන්. එතකොට මේ භාවනා කරපෙන්න මෙතන නොකරපෙන්න එතන. ඉතින් ඒ ඉන්න සද්ද තියාගෙන ඉන්න වෙලාවේදී එකපාරට ඒ සද්ද නැති කරලා රූපයක් පෙන්ලා ආයෙ සද්දෙට දානවා. එතන රූපයක් බල බල ඉන්න කෙනාට සද්දයක් දාලා ආයෙ රූපෙට දානවා. මේ කැළඹිල්ලක් වුණාට පස්සේ යට අර කලින් තිබුණු මානසික මට්ටම නැවත ගන්න කොච්චර වෙලා යනවද කියලා බලන්නේ තමයි රෙසිලියන්ස් කියන්නේ. ඉතින් භාවනා කරපේකනායි බොහොම ඉක්මන. ඒ තැලෑප්මක් තියෙනවා. නැති එකනා අර සද්දෙත් එක්ක වෛර කරගෙන තත්මිටි කකා බැන බැන තාම ඉන්න මිසක ආපහු එන්න බෑ. මේ වෙනකොට ස්නායු වැඩ කරන්න හැටි. එයා කඩලා පෙන්නනවා. දැන් මම ඉන්නේ බලාපොරොත්තු වෙච්ච නැති ආගන්තුක අරමුණක කියලා දැනගන්න එක එක ස්ටේජ් එකක් කියලා. ඒ වෙනුවට කල යුත්තේ අර ඉඳපු පළපුරුදු අරමුණට යන්නේක දෙවෙනි ස්ටේජ් එක කියලා යකිනවා ස්නායු වැඩ කරන හැටි එයාට අවස්ථා දෙකකට කඩලා පෙන්වන්න පුළුවන් භාවනා කරපු එක්කනට මේ අවස්ථා දෙකේ වාසිය එයා මගේ හිත තියෙන දැන් නොතරම් දෙයක ගැළපෙන්නේ නැති දෙයක කියලා එයා එතනදී දන්න නිසා එයාට පැහැදිලි මනසක් තියෙන මම දැන් කළ යුත්තේ ආපහු යන්නේ කියලා. ඒකට කලබල වෙච්ච එකනට නැවත ගෙදර යා යුතු කියන එක මතක නැහැ. එයා මොකද අර හම්බ වෙච්ච අරමුණත් එක්ක උරුට්ටු වෙලා ඒකත් එක්ක ද්වේෂ කර කර ඉන්න නිසා යන්න බෑ කියලා. ඉතින් ඒක විනය පොතේ සරුවච්චන් වහන්සේගේ උගන්වීම පෙන්නනවා තමන් අතින් ආපත්‍යක් සිද්ධ වෙනවා. නොකලියුත්තක් සිද්ධ වෙන ආපත්‍යක් කියන්නේ අත්තරද්දක් කියනවා. අත්තරක්ක්ක් උනාට පස්සේ ඒ කෙනා නැවත ඒ අත්තරද්දෙන් ගොඩ එන්න එපායි. Brahmacharya සඳහා ඒකට කියනවා මේ ආපත්‍ති දේශනා කරනවායි කියලා. එහෙම නැත්නම් අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන කියලා අපි තව සංඝයා වංශ නම ළඟට ගිහිල්ලා කියනවා මම ළඟ මෙන්න මේ නොවිය යුක්ත සිද්ධ වුණා කියලා හෙලි කරනවා. හෙලි කරනකොට අනික් සංඝයා මේ වැරදි කරපේකනට කියනවා හරි ඊට පස්සේ වැරද්ද නොකරන්න හිතට ගන්නයි කියලා මේ අපේ ළඟ තියෙන සම්ප්‍රදායයි. කාපති දේශනා කරනවා. මේක විස්තර කරනකොට අටුවාචාන් වහන්සේලා රිචඩ් ඩේවිඩ්සන් ස්ටේජස් දෙකක් ඇල්ලුවාට හතරක් අල්ලලා දෙනවා. ආපත්‍යයක ඉඳලා ආපත්‍ය පිරිසුදු කිරීම ඉස්ලාම ඉස්ලාම ඇති වෙන එක තමයි එයා දැනගන්න එක මට මෙහෙම අනතුරක් සිද්ධ වුණයි කියලා අවස්ථා හතරෙන් පළවෙනි එක සරදී සර්ති කියලා කියන්නේ මට දැන් සිද්ධ වුණේ මේ ආවල් ආපත්‍ය කියලා. එයයි ආපත්‍ය මේ උණු වෙලා තියෙනකොටම ස්මරණය කරනවා. ඊට පස්සේ උත්තානි කරෝති හොඳට දන්නවා මං ඉන්දිය යුද්ධ කළ යුත්තේ මේකයි දැන් ඉන්නේ මෙතන මේක අනතුරුදායක තැනක් කියලා උත්තානි කරෝති ඊට පස්සේ අර ආපහු හිටපු තැනට එනවා තමන් අර අනාපත්‍ය දැන් ඇවිල්ලා මේක ඉවර වෙන්නේ නැහැ මේකයි මේක වැදගත් කාට හරි මේක කිව්වේ නැත්තම්. දේශේති. තමන් මෙහෙම දෙයක් උණයි කියලා කාට හරි කිව්වේ නැත්තම් තමන්ම හිතාගෙන තමන්ම ගත්තට මේක හොරාගේ අම්මගේ පේන ඇහිල්ලක්. තමන්ට කිය තව කෙනෙකුට කියලා කියන මම මගේ මේකයි විය යුත්තේ මම අතෙන්ද ගියා ඉතින් මට තේරුණා මල පැන්නයි කියලා. මල පැන්නට පස්සේ උත්තානි කරෝති ඒක මම හොඳට පැහැදිලිව දැනගත්තා මම හිතේ උතන මේකයි කියලා. ඊට පස්සේ මම ආපහු හිටපතන්ට ආවා. ඊට පස්සේ ආපු බව තව කෙනෙකුට හෙලි කරන්න බැරි නම් Tamanට ආනිසංස එන්නේ නැහැ. ඒ නිසා මේ හෙලි කිරීමෙන් තමයි මේකට කියන පාපොච්චාරණය කියලා. අපි මේ සමාජ ජීවිතයේ අපි සමාජයට කරන හානිය සමාජයටම සමාව ගැනීමෙන් මකන්න පුළුවන්. එච්චරයි මේ සමාජය කියන්නේ. ඔයින් එහාට මේ සමාජයක් ඇත්තේ නැහැ අපිට. අපි මේ වැරද්ද වැරද්දක් වෙන්නේ සමාජශීලී ජීවිතේ නිසා. අපි තනියම කැලේ හිටපු වැද්දෙක් නම් අපිට ප්‍රශ්නයක් නැහැ නේ අපි මේ කරන වැඩ. අපි අද මේ පුදුමාකාර ආතතියක මේ පුදුමාකාර රංගපෑමක ඉන්නේ අපිත් එක්ක මේ ඉන්න කට්ටිය සනසන්නනේ. මේකට කියනවා ambiguity of civilization කියලා. ඉතින් ඒක මගේ ප්‍රകൃතිය නෙවෙයි. මම මේ දේ කරන්නේ සමාජයට කරන ගෞරවයක් වශයෙන්. මම ඉතින් වැරදුණයි කියන්නේ සමාජයට ගිහිල්ලා කියන්නේ ඔයගොල්ලෝ ගරු කරන නීතියක් මම ඉතින් කඩනවා. මෙන්න මෙහෙමයි උනේ. මම ආපහු මෙතෙන්ට ආවා. මම ඔයගොල්ලන්ට හෙලි කරනවා. ඔය හෙලි කෙරුවේ නැත්තම් සමාජයේ කිරුමක් මනමක් මුකුත් කරගන්න බෑ. ඒක නිසා තමන් මම මේ කතා කරන සමාජශීලී ජීවිතය ගැන තමන් යම් ශිල්පදයක් ගත්තා නම් ඒ ශිල්පදේ කැඩෙන්නේ නැහැ කියලා කවදාවත් කියන්න බෑ. කැඩුණාට පස්සේ දැන් මට කැඩුණා කියලා දන්නේ නැත්නම් කලබල වුණා නම් බුදුහාමුදුරු පහරුණා ධර්මයේ තිබුණා සංඝයා තිබුණා තාපති දේශනා කරලා මොනවද තිබුණත් එතනින් ලව් අපාය තමයි. දන්නවනම් ඒ දන්නවා මහසි සිල්පදේ කැඩුම හොඳට මෙනෙහි කරනවා සරති. ඊට පස්සේ උත්තානි කරෝති ඒක හොඳට පැහැදිලි කරලා මං හිතේ ඉත්තනම් මේකේ මේකයි කියලා ඊට පස්සේ ආපහු හිටපු තැනට ඇවිල්ලා ආවට ඉවර නෑ කාටරි දේශනා කරනවා කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ භාවනා ලෝකේ දේශනාව තමයි වෙච්ච දේ වෙච්ච හැටියට කියනවා මේක සුද්ධවන්තෙක් වෙන්න කතා කරන්නවක්වත් වෙච්ච දේ වැරදි කියන අදහස ගත්තොත් දේශනාව කවදාකවත් අංග සම්පූර්ණ වෙන්නේ නෑ ඒක නිසා ඒක සිද්ධ වෙන්නේ අම්මයි තාත්තයි දරුවන් අතර නෙවෙයි. ගුරුවරයා ගෝලයා අතර නෙවෙයි. රජ්ජු රෝසා රටුන් අතර නෙවෙයි. යාළුවන් අතර පමණයි. ඒකයි අපිට කියන්නේ සබ්‍රක්‍මචාරී කියලා. අපි සමගියව භාවනා කරන අය එක්කෙනෙක්වත් පවට දඬුවම් කරන්න ශක්තියක් ඇත්තේ නැහැ. හැබැයි පව බාර ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා අනිත් එක්කන ඔසවා තැබීමේ අදහසින්. ඒ නිසා භාවනා කරන සමාජයේ ඉන්න හැම කෙනෙක්ම අනික් කෙනාට ගුරුවරයෙක් වෙනවා. එහෙම නැත්නම් භාවනා කරන සමාජයේ ඉන්න හැම කෙනෙක්ම තව කෙනෙකුට කණ්ණාඩියක් වෙනවා. ඒ කණ්ණාඩිය වෙනකොට තව කෙනෙක් ඇවිල්ලා මයි ළඟ වැරද්ද ප්‍රකාශ කරුවා කියන්නේ මම සුපීරිය නෙවෙයි. මට එහෙම කිසිම උසස් සත්‍යක් නැහැ. මට තියෙන්නේ ඔබත් ඔය ටික වෙයි, නාකිත්තරකිට තෙයි, කාටත් ඔය ටික වෙයි කියලා කතාවක් තියෙනවා. ඔය කෙලවිල්ල උඹ ඌට විතර නෙවෙයි ඔබටත් වෙනවා. එදාට උඹ යාගාවට යන්න ඕනේ. එහාට ගියාට පස්සේ එයත් කියන්නේ ඔච්චරයි ඉස්සරහට මේක නොවෙන්න වග බලා ගන්න. ඒකට බලන්න අපි මේ භාවනා කරන සමිතියකට අපිට යන්න ලැබීම මොන්න තරම් පිනක්ද කියලා. භාවනා කරන පිරිසක් අතරට අපිට යන්න ලැබිලා අපේ තියෙන අකුසලයක් අත්තරද්දක් හෙලි කරගන්න හම්බුණා නම් වෙච්ච ගමම පැන්සලෙන් ලිව්වා ඉරසරකෙන් මැකුවා වගේ කරන්න පුළුවන්. එහෙම නොවිලා gedere ඉනකොට මේක හෙලිකල යුතු බවක් දේශනා කළ යුතු බවක් අපේ කිසිම ඉතිහාස භූගෝල පොතක නැහැ. සරුවචනාංශකේ දෙන අත්‍යන්ත කාරණය තමයි අඤ්ඤමඤ්ඤ වචනේ අඤ්ඤමඤ්ඤ උත්ථාපනේ. උඹලා උඹලම මේක දේශනා කරපාලා. උඹලා උඹලම එක එකන උසෝත බහින්න. අනිත් එක්කන අධිකාරී බලයක් නැහැ. ඒක සම්බ්‍රක්‍මචාරී බලයක් තියෙනවා. ඉතින් මෙහෙම බලන්න අපි දෙන්නෙක් වේවා හතර දෙනෙක් වේවා අට දෙනෙක් වේවා මේ වගේ 50කටක් වේවා අපි එකිනෙකා කෙරේ මේ විදිහේ ප්‍රියයෙන් බල්ලා ජීවත් වෙනවා නම් ඒ සමාජයේ ජීවත් වීමම සැපක් නේ ඒක කවදාකවත් ගෙදරක ගන්න බෑනේ. ඒක කවදාකවත් අපි හදාගත්ත ඔය ඔය ලෝකේ තියෙන කිසිම සමිතියක සමාගමකෝ විවස්ථාවක නැහැනේ. මෙන්න මේක සංඝ සමාජයේ ස්වභාවය විය යුතුයි. අද ඒක නෑ. සංඝ සමාජයේ එහෙම කවදාකවත් මේ මේලි කරන ගතියක් නැත්තේ. කුහකකම පිරිලා. අනුන්ගේ වැරදික බලන ගතිය තියෙනවා. ඉතින් එතකොට ඒ සංඝ සමාජයේ යම් සමාජයක් නායකත්වය දෙනවා මොකද වෙන්නේ නායකත්වය ලබන සමාජයට? ඉවරයි. මහායකාට පොට්ට නම් ඊට පස්සේ යන ඔක්කොම අන්ධ પરම්පරාව. මම කියන්නේ එහෙම වුණාට නායකත්වයේ යාට සම්ප්‍රදාන කුල ලැබුණට භාවනා කරන අයට එයින් සුඛායක්තව එහෙම නැත්නම් ඔය කාගවත් අධිකාරී ශක්තියට යටවෙන්නේ නැතුව තම තමන් ගොඩ දැමීමේ ක්‍රමයක් ඔය කිසිම පාලනාධිකාරියකින් තොරව ඇති කරන තැන තමයි අප්‍රමාදය කියන්නේ. ඒ නිසා අප්‍රමාදේ කාගේවත් පාලනාධිකාරියකට යටත් වෙන්නේ නැහැ. කාටවත් නීතියක් දාන්න බෑ උඹට අප්‍රමාද වෙන්න දෙන්නේ නැහැ කියලා. කවුරු හරි දැම්මට ඒක ඇති වැඩකුත් නැහැ. ඒ වගේම උඹ අනිවාර්යයෙන්ම අප්‍රමාද විය යුතුයි කියලා කියන්න තරම් ඇඟිල්ලක් දෙක කරන්න පුළුවන් කෙනෙක් ඇත්තෙත් නැහැ. ඒ නිසා අප්‍රමාද මේ විෂය manussත්වයට එහා ගිය එහෙම නැත්නම් කියනවා අදිමානුෂික තත්ත්වයක්. අපි ඒකේ දැනට ඉන්නේ බොහෝම ආරම්භක ශේෂේ වෙන්න පුළුවන්. නමුත් ආරම්භක ශේෂේ නැති ජනතාවක් තමයි ලෝක ජීවත් වෙන්නේ. තමන්ගේ වැරද්ද වැරද්ද වශයෙන් දකින්න හෝ වැරද්ද වශයෙන් හදන්න කියලා හෝ හදන්න ਸਰබලදාරි දෙවියන් වහන්සේ පහළ වෙනකන් ඉන්න බව ඔබත් එක්ක භාවනා කරන මනසකට කියපන්. බලන්න බුදුහාමර අපට දීලා තියෙන මේ පව් සමා කිරීමේ ක්‍රමය දිහා බලනකොට අපි කොච්චරක් Taman එක භාවනා කරන කෙනෙකුට ගරු කරන්න ඕන. රහතන් වහන්සේනමකට වගේ ගරු කරන්න ඕන. රහතන් වහන්සේට ගරු කරලා යාට කියනවා. එයා වැරදියට පාවිච්චි කරුවා කරන්න දෙන්නේ නැහැ. නමුත් ඒක ලබන්න කවුරු හරි ඇවිල්ලා මට මේක කියන තරම් විශ්වාසයක් දිනා ගන්න ඒක සෙල්ලන්නේ ඒක සෙල්ලන්නේ අම්මට තාත්තලත් කියන්නේ අපි. ඒක තියෙන්නේ මේ සත්පුරුෂයන් අතර විතරයි. ඒකට කියනවා සත්පුරුෂ ආශ්‍රය එහෙම නැත්නම් කල්යාණ මිත්‍ර කියන වචනේ තියෙන්නේ. කල්යාණ මිත්‍ර කියන වචනේ අම්මා තාත්තා අධිකාරී බල මොකුත් නැහැ මිත්‍ර සංසදයක්. ඉතින් බුදුරජාණන්සේ බහිනවනේ එතන බිමට. බහැලා බුදුරජාණන්සේ දෙනවනේ මිත්‍රත්වේ. මමත් මිනිසෙක් මම කිසිම අධිකාරී බලයක් ඇත්තේ නැහැ මම දෙවියෙක් නෙවෙයි බ්‍රහ්මණයෙක් ගාන්ධර්වයෙක් නෙවෙයි කියලා මේ බුදුහාමුදුරනේ මේ උඩ තියලා දේවත්වයකටපත් කරලා අපිට කිට්ටු කරන්න බැරි කෙනෙක් බවටපත් කරලා තියෙන්නේ ඒ මේ ගසාගෙන කණ්ඩෝලකම ඒක තමයි ඔය හැම ආගමකම වෙලා තියෙන්නේ ඒ සියලු අපේ දහමට ඉස්සලා පහළ වෙච්ච ආගම් වල පිරිහෙච්ච මට්ටම් හොඳට ස්ටඩි කරලා බැලුවොත් අපි ඉන්න මට්ටම හොඳටම තේරෙනවා අපි මේ ආගම් වල කරන වැඩ ටික තමයි මේ කරගෙන කරන්නේ. එච්චර ඇවිල්ලා නැහැ තව අපි. අපිට බැරි වෙලා තියෙනවා ඒ තරම් කඩප්පුලි වෙන්න. දිනු වෙච්ච එක මම එන්නේ කඩප්පුලි වෙන එක තමයි. නමුත් මම කියන්නේ කොච්චර බාහිර පරිසරයේ කෙරෙසිලා. එහෙම නැත්නම් කොච්චර බාහිර පරිසරයේ වගේ අපි බලාපොරොත්තු තැබිය යුතු බලාපොරොත්තු තියන්න බැරි වුණාට මේ අප්‍රමාද ධර්මයේ දන්නවනම් මේ සත්‍ය ධර්මයේ දන්නවනම් පමාවේ කම්පා නොවීම කියන එක ප්‍රඥා ශික්ෂාව බව දන්නවනම් ඒක ආපු වෙලාවෙ ඉඳලා ඒක ඒක හිතට වද්දාගත්ත වෙලාවෙ ඉඳලා ඒක එකක් දෙකක් කරලා ක්‍රියාත්මක කරපු වෙලාවෙ ඉඳලා මේ ආගමකෝ භාවනාවක තියෙන මේ බරධාරකම වෙනුවට ඒක හුදු විනෝදාංශයක් වෙන්න පටන් ගන්නවා භාවනා කරනවා කියන්නේ විනෝදාංශය මොනවාරි වැරදිච්ච ගමන් දන්න හොඳ ගැඹුරු ධර්මයකට තමයි මේ දොර ඇරලා තියෙන්නේ හරියට ගියා නම් ප්‍රඥා ශික්ෂාවට ඇවිල්ලාවත් නැහැ. සියල්ල සතුටින් හමාර වෙනවනම් කිසිම ප්‍රඥා ශික්ෂාවක් නැහැ. සමාධි ශික්ෂාව තියෙනවා. තමයි. කවදා හරි හැල හැප්පීමක් ආවනේ. කවදා හරි ගැසිලක් ආවනේ. අන්න එතනදී තමයි මේක හරියට දැනගෙන දැකීම දැකින මත පමණි ඇසීම ඇසීම පමණි නතර කරන්න ගියා නම් එයාට තේරෙන්න පටන් ගන්නවර මෙතෙක් ගෙනාවු සියලුම හැකියාවන් වල උපරිම දේ තමයි මේ වෙලාවේදී සතිය මාව අමතක කරන්නේ මූල කර්මස්ථානේ මාව අමතක කරන්නේ ලෝකේ තියෙන ඕනම කෙලෙසකට වඩා සතිය බලවත් සතිය අප්‍රමාදේ අගාරවා ගාරවා හෝති සප්පතිස්සා සතියට ගරු කරපං ආනපනේ ගරු කරපං ප්‍රතිෂ්ඨාව ගනින් හැරලා බලන්න කිසිම දවසක අනිකුත් ඕනම චෛතසිකයක් අපිව පාවා දීලා අපි අමාරුවටපත් කරන වයසට යනකොට අපි අමාරුවටපත් වෙන ලෙඩ වෙනකොට අපි අමාරුවටපත් කරන මරණ මොහොතේ අප්‍රමාදේ විතරයි. කවදාවත් වයසට ගියයි කියලා, ලෙඩ වුණයි කියලා, මරණ මොහොතේ කියලා කිසිම වෙනසක් නැහැ. මොකද අප්‍රමාදේ කාලය සහ දේතේ කියන මාණෙන් එහා පැත්තේ ඒක නිසා මේ හයිය හති තියෙන වෙලාවේ මේ අප්‍රමාදය හොඳට හුරු කරගත්තොත් නැත්නම් අප්‍රමාදයේ ඉතිරි පැතිරි වැඩෙන හැටි විවිධාංගීකරණ වෙන හැටි උත්සාහ කළොත් ඒකේන ගෞරව කළ යුත්තකට ගෞරව කරපු ප්‍රතිෂ්ඨාවක් ලැබිය යුතු ප්‍රතිෂ්ඨාවක් ලැබපු නිසා නැවත ගෞරව ලබනවා නැවත ප්‍රතිෂ්ඨාව ලබනවා සක්කච්ච සක්කතෝ සක්ක සක්කච්ඡන් සක්කතෝ හෝති ගාරවෝ හෝති සගාරවෝ ඒ දෙයට ගෞරව කරුවොත් ඒක තමයි ගෞරව කරනවා ඒ වෙනුවට වෙන දේවල් වලට ගෞරව කරුවට සතියෙන් මේක ලැබෙන්නේ නැහැ ඒක නිසා මේ එක්කෙනෙක්වත් අපිට කියන්න බෑ අපි සතිය පිළිබඳ වේපුල්ල තත්වයකට එහෙම නැත්නම් අංග සම්පූර්ණ තත්වයකට ඇවිල්ලා ඉන්නවා. හැබැයි හැම කෙනෙක් ගාම පටන් ගන්න තියෙනවා. ඒ නිසා මේ පටන් ගත්ත දේ තමයි අපිට අම්මගෙන් අප්පගෙන් එහාට ගිහිල්ලා හම්බ වෙච්ච දේ. ඒක නැවත නැවතත් කුසලතාවයකට ප්‍රඥා කුසලතාවයට වඩා ගන්නට තමන් අදිෂ්ඨාන කරගන්න ඕන. අදිෂ්ඨාන පමණක් නම්මදී කමඨාන සුද්ධ කරගන්න ඕනේ. කළ යුත්තේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. අන්න ඒ පිරිසුදුකම් පිණිස මේ දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා